අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ ඊයේ වගේ හඳුනාගීමක් කරන්න අවශ්‍ය වෙයි කියලා අපි වැඩමුළුව නැත්නම් සැසිවාරේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් ඒක ප්‍රශ්න සමාප්ත වුණාට පස්සේ ඉඩ වේලාව ලැබුණොත් අපි බලමු ස්වභාවයේ වෙන තියෙන ප්‍රශ්න පිළිද දෙන්න අපි ලයිටෝ මල්ලිකාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. ගරු ස්වාමීන් වහන්සේගේ නමස්කාර පූර්වකව දෙපා නැමද විමසා සිටින්. අද දින භාවනාව ආරම්භයේදී විවිධ සිතිවිලි ගලා ඉන්නේ විශාල වශයෙන් බාධා ඇති වූද ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව කටයුතු කර අවහිර අනුකර ගන්නා. ආශ්වාස ප්‍රාශ්වාස මොතින් හඳුනාගත හැකි වූ පසු කහ පැහැති ආලෝකයක් ඇති වී ඒ දීප්තිමත් ලාක්වල පැහැට හැරි විවිධ හැඩයන්ගෙන් පෙනීමට විවිධ දිශාවන් වලට ගමන් කිරීමට පටන් ගත්තා. විතේක අඳුන් ලපක් ලප ඒ තුල ඇති වූ අතර ආලෝකයේ තුල මා විසින් හඳුනාගත යුතු යමක් ඇතයි හිතුණා. එකාන්තවක භාවනාවට මෙම ආලෝකයේ දැඩි අවහිරයක් වන අතර ආලෝකය අවශ්‍ය නැතයි සිතා භාවනාව වැඩිමේදී ආලෝකයේ නොපෙනී ගියා. ඉන්පසු නැවත හැයෙන ගැහෙන දිග්මය පොඩි දැනුණ අතර එය සෙනෙහි වන බව දැනුණා. වගේ හුස්ම වැටීමද නැවත හැගෙන රිද්මයට පිළිවීමට පටන් ගත් අතර මේනිකා යම් ප්‍රමාණයකට හුස්ම ගැනීමේ පහසුතාවයද ඇති වුණා. ඉහත සිදුවීම් අතර නැවත ලා කොළ පැහැති ආලෝකයේ හෙළෙමි හිස ඇතුළ ශරීරයේ ඉහළ කොටසට දැනෙන්නේ නොහැකි කම්පනයක් ඇති වුණා. එක් අවස්ථාවකදී භාවනාව නැවත ඉවතට යන්නට හෝ සැක ගැස්සීමට තරම් ඇති වූ කම්පනය දරාගත්තේ ඉතා ධෛර්යමත් යුක්තවයි. කම්පනය දරාගත නොහැකි වීම නිසා අධික ලෙස දහඩිය ගැනීමක් කඳුළු ගැනීමක් සිදුණු බව දැනුණා. මේ සෑම අවස්ථාවකටම අපහසුයෙන් වුවත් ආශ්වාස ප්‍රාශ්වාසය තුළ සිහිය පවත්වා ගත්තා. ඔබ වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීමේ ධර්ම සාකච්ඡාව අනුව මේ භාවනාවේ ප්‍රතිඵලයක් බවත් මා මෙය දරාගත යුතු බව අවබෝධ කරගත්තා. සම්බැරි දරාගත නොහැකි වූ නිසා මා මා තුළ කුසල් බලයෙන් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා සම්පරේ දරාගත භාවනාව දියුණු කර ගැනීමට ලැබේවා යනුවෙන් ඉන්පසු සම්පරේ ක්‍රමෙන් අනුවී ගොස් ගත සිට සංසුන් වී විශාල සහායයක් දැනුණා. හුස්ම ගැනීමට සුළු අපහසුතාවයක් ඇති වුවත් එය ප්‍රමාණ ප්‍රමාණිකූලව සිදු වුණා. භාවනාව නැවැත්වීමට සීලුව හැඳුවා හැඳවුවා භාවනාව මිදීමට කැමැත්තක් ඇති වුණේ නැත. මගේ ප්‍රශ්නේ නම් මා භාවනාවේ ප්‍රගතියක් ලබන්නේද? භාවනාවේ කවර අවධියක සිටින්නේද? මා තුළ ප්‍රාර්ථනාව නිවැරදිද? මා මෙම අවස්ථාවට මුහුණ දුන් ආකාරය නිවැරදිද? භාවනාව ඉදිරියට යාමට මා කලියුත්තේ කුමක්ද? මේකේ අන්තිම ඉස්ලාම් වාක්‍යයේ අන්තිම ලේඛන වාක්‍ය හතරෙමයි පේනවා බුද්ධලේ කවුද කියලා ලියන්නේ මට ගොඩාක් හිතවිලි තිබුණා. ඒකට මේ මේ ප්‍රයත්න කරලා මම නතර කරගත්තා. ඊට පස්සේ ආයෙත් අන්තිමට වාක්‍ය හතරක් කියනවා හිතවිලි හදන්න. භාවනාවෙන් හිතවිලි නැති කරලා දුන්නා පස්සේ ආයෙත් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. අනවශ්‍ය ප්‍රශ්න. ඒ කියන්නේ අර අච්චර Taman ආයාසයෙන් උපයාගත් එක පිළිවෙලව මම ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මේක දියුණුවක්ද නැද්ද කියලා ඒවට කියන ප්‍රපංච කරනවා කියන්නේ. ප්‍රපංච නොකලීතු තැන්වල ප්‍රපංච කිරීම කියලා කියන්නේ ආ මේ පෑදීජයට බොරදී තමයි. ඒ නිසා මේක තව සැරයක් කරලා බලන්න. මේ වගේ වෙනකොට අපිට කම කරන සුද්ධ කරන්න බැරි නම් තව සැරයක් කරලා බලන්න. ඒකට Taman මේ දෙයකට ප්‍රශ්නකට මුහුණ දීමේ හැකියාව වැඩි වෙනවද? ඒ වගේම එන්නේ එන්නේ කෙලෙස් අඩු තත්වයක් වැටහෙනවද? ඉතින් මේ උත්තරේ කියන ගමන් අතේමයි මේක තමයි ප්‍රතිපදාව කියලා ඉදිරියට අනේක තමයි කරන්න තියෙන්නේ. ඒ වෙනුවට අර පටන් ගන්න වාක්‍යයේ තියෙන දුර ගොඩාක් හිතවිලි තියෙන කෙනෙක් කියලා පටන් අරගෙන තමන්ගේම ප්‍රයත්න වලින් ඒ හිතවිලි යම් ප්‍රමාණයකට මැඩගෙන ඉදිරියට ගිහිල්ලා ආවශ්‍යකම් කරන කොට. ඒක නිසා මේක මේ මේ ප්‍රශ්නීමේ සහ ප්‍රශ්න විමසීමේ නිසා බබයි. ඒකම අපේට මනසට අවශ්‍ය කර තියෙන අවුලක්මයි. නිරෝල් මාර්ගයේ දීපු ගමන් ප්‍රශ්නයක් නැහැ කියලා හරි ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒකට මේ සාරිපුත්‍ර සාංශකින් ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට බොහොම වැදගත් ස්වාමීන් වහන්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔක්කොම නැස්චාත් උත්තර දීලා පස්සේ කියනවා මේ අහන්නේ ස්වාමීන් වහන්සේ භාවනා කරලා කරලා මොනවත් නැත්තම් කියම මොනවත් ඇත්තෙම නැහැ කියලා කියන්නද කියලා. එහෙම කියන්නේ පායසුසුන් කියලා කියනවා. එහෙමනම් මොනවද තියනොයි කියලා කියන්නද කියලා. එහෙම කියන්නත් එපයි කියලා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නත් එපයි කියලා. එහෙම කියන්නත් එපයි කියලා. ඇත්ත ඇත්ත ඇත්ත දෙකම එකතු වෙලාද කියලා. එහෙම කියන්නත් එපයි. ඒක කියන සාහස මම කොහොමද මේකේ තේරුම් ගන්න කියලා. ආයෙ සුදු මේ ප්‍රශ්න කළ යුතු නැති තැනක ප්‍රශ්න කිරීමක් කරන්නේ. ප්‍රපංච කලියුතු නැතනක ප්‍රපංච කිරීමක් කරන්නේ මේ තමයි අපි දුකට කැමති ගතිය. මොනවාක්වත් නැති වෙච්චා නිකන් හිතනවා. ඉස්සරහට යනවද පස්සට යනවද හරිද වැරදිද කියලා අපි හිතන මේක ඥානයක් කියලා. අපි හිතන මේක අනුකම්පාවක් කියලා. අපි හිතන මේක ධම්මවිචය කියලා. අපි හිතන මේක විමසුන් ඕන කියලා. අපි හිතන මේක විචාර බුද්ධිය කියලා. මේක තමයි වංචනික ධර්ම කියන්නේ. නම් තැනක කෙලෙස් අඩු නම් යම් තැනක සාන්තියක් ආවනේ තමයි දන්නේ. ඒක මේ gediyak ගහින් ඉදියේ දෙකේ නම් වෙන්නේ නැහැ නේ මේ ජීවන කරදරයක් අඩු වීමෙන් වෙන්නේ. ඉතින් ඒක අපිට පටල් වෙන්න, ඒක අපිට සිද්ධ වෙන්න, ඒක අපිට වශී වෙන්න මේකම නැවත නැවත කරන්න. ඒ දේ කරනවා වෙනකොට මේ පාඩක වැඩේ කියලා අහන එකට අපි සිංහලෙන් කියන්නේ මේ ලියන දින මල්ල ඔබ ඔබ බලනවා. ඒක නොකරනවා මේ මේ මේ යෝගාවචරික නැහැ. හැම කෙනාම හිතනවා මේ මම මේ කරගත්ත ටිකට අමතරව තවත් ඇති. ස්වාමීන් වහන්සේ අත පිටුමෝල වගේ නැති කොහොම හරි මේක ගන්න ඕන කියලා හිතාන. ඔහිට වැඩි මොනක්වත් නැහැ දෙන්න දෙයක්. ඕකම තවසරයක් කරන්න කියන එක තමයි මම අත පිටුමෝල වගේ. ඕකම තවසරයක් කරන්න. ඒකට තමන්ටම තමන් ආඩ්‍ය වෙනවා. තමන්ටම තමන් තේරෙනවා. කලබුරුද්දින් නැත්නම් අනුපස්සන නැවත නැවත බැලීම තමයි උත්තරේ. ඒක නිසා මේ භාවනා කරන වෙලාවේදී අනවශ්‍ය ප්‍රශ්න නැගීමෙන් ඇතිවෙච්ච සාන්තිය නැති කරන එක තමයි මේ නැහැදිච්ච නොකමන පට්ටවතුර දහපතුර හිතේ හැටි. ඒකට පොහොර දාන්න එපා. ප්‍රපංච කරන්න එපා. ප්‍රපංචට කුලෙන් තැන් වල අර කරපු එකම දිගට දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඒක අන්තිම වාක්‍ය හතර ලියලා කියලා නැත්නම් මම ලකුණු 100 100ම දෙනවා. අන්තිම වලවත නැත්නම් ප්‍රශ්න හතර ඇහිල්ලෙන් තොරි තේල් කරන්න සිද්ධ ලකුණු කපනවා. මම බන්තිකත් කරන්නේ. ආයෙසරයක් කරලා කරලා ඒ අනවශ්‍යව ලියන්නවා. ඒක පෑන පාවිච්චි කරන්නත් එපා, තිත නාස්ති කරන්නත් එපා, කඩදාසි පාවිච්චි කරන්නත් එපා, කාලේ නාස්ති කරන්නත් එපා. හොඳ පැත්ත විතරක් ලියලා එතනින් පොස්ට් එකේ තිබ්බනම් ලකුණු දෙනවා. එන්නම් මම තව එක සැරයක් chance එකක් දෙනවා. දීලා වෙලේ ඒ සැරේ හරියට ඉවර පස්සේ පාස් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපානේ නාසිකාග්‍රේ ගැටීමයි. පළවෙනි දිනේදී සෑම පරයන්කදීම හුස්ම රැල්ල දැනෙන්නේ ඉතා සියුම්ව හා තුනීවතයි. සිතිවිලි ආනාපානේ සයිකල් එකක් මෙන් පරයන්කේ තුලදී සිදුවේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සමන් දී සූදානමින් පැමිණ නිසා සිතිවිලි ඒව ගැන කිසිම අප්‍රසාරයක් ඇති නොවිනි. සිතිවිලි ඇවිත් පිටකට පසු ඒ තේරුම්ගෙන මගේ පාලනය නැතුවම යන එක දෙයක් බව සමහර විට සිතිවිලි සිතිවිලි යනුවෙන් මෙනෙහි කරමි නැවතත් ආනාපානයට සිතගෙන ඒව කරමි රාත්‍රී පරයන්කේදී තාම අවධානයෙන් බැලුව විට හුස්ම රැල්ල ඉතා සියුම්ව සාමාන්‍ය වේගයකින් කිසිම ගැප් එකක් නැතිව යන සිහින් සුලන් ධාරාවක් බව නිරීක්ෂණය විය. මේක ඉහත භාවනා කරන විට දැනී ඇති ආනාපානයේ සටහන ආකාර ලක්ෂණ කිසිවක් ඊයේ පරයන්ක වලදී නිරීක්ෂණය කර නොහැකි විය. මෙම සමතහන් පිරිසිදු කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් එතකොට ඒකේ අවසාන කොටසේ ලියන විදිහට ආනාපානයේ ස්වභාව ලක්ෂණ සතරන් ආකාර මොන නැති වුණා. තමගේ සතිය දිගට තිබුණ බවට සාහිතිකේ හිතේ තිබුණද නැද්ද කියලා කට උත්තරේ මට ලැබෙනවනම් හරි ලේසි මේ මේ ප්‍රකාශය පිළිබඳ මත ප්‍රකාශ කරනවා. ඇලියපෙකන කැමතිද ළඟමයි. අලිකා. මොකක් පිටින්ද දෙන්නේ? මගේ ප්‍රශ්නේ ඒ විදිහට ආනාපානයේ ඉන්න බව දන්නවා නමුත් සටහන් ආකාර ස්වභාවික ලක්ෂණ පේන්නේ ඒ කියන தත්ත්වයටදී Taman සතියෙන් ඉන්නවා කියන එක නැත්තම් මේ සතිය අකණ්ඩව තියනවා කියන එකට විශ්වාසයක් හිතේ තිබුණාද නැද්ද කියන එකයි මම දැනගන්න කැමතියි. ලක්ෂණේ වේලාවෙදී සතිය අකණ්ඩව තිබුණා. ඒක නිසා අපිට ආනාපානේ කෘත්‍ය වෙලා ඉවරයි කියන්නේ. එයා සටහන් ආකාර වෙනුණත් නොපෙනුණත් ආනාපානේ කරන්න ඕනේ සීපේ වෙලා ඉවරයි. නමුත් ඒ සීවේ වශයෙන් ලැබිච්ච සතිය අඛණ්ඩව තියෙනවා. ඒ නිසා ආනාපානයේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වෙනුවට ඒක ඒක ගිවං කරලා ලබාගත් සතිය පුළුවන් විදිහට පුළුවන් තරම් අඛණ්ඩව ගෙට යනවනම් Taman දැනගන්න ඕනේ දැන් ඉතින් භාවනාව සතිය පාණයට නත් කරන්න තෝරන්න පුළුවන්. ඔටෝ පයිලට් එක දාන්න පුළුවන්. කියන්නේ ප්ලේන් එක දැයින් උඩට ගිහිල්ලා තියෙන දැන්. පොළොව පේන්නේ නැහැ. පොළොව නැත්නම් යම් ප්‍රමාණයක් ගියාට පස්සේ ඔන්න ඕටෝ පයිලට් එකෙන් දානවා. එතකොට පේන්නේ නැහැ උනාට ප්‍රශ්නයක් නැහැ. මගේ භාෂාව තේරෙනවද කියන එක? ස්ටක් වෙනවා ආනාපානෙ නොපෙනී පිළිබඳ සැක කිරීම තමයි ස්ටක් වෙන්න හේතුව. ඇයි ආනාපානෙ මට ස්වභාව ලක්ෂණ පේන්නේ නැති? ඇයි සටහන් පේන්නේ නැති කියන වචනේ ලිය වෙනකොට මම දන්නවා ස්ටක් වෙලා. ස්ටක් වෙන්න ඕනේනේ. දැන් මෙයා තෑරපු දේනේ අවශ්‍ය මේ වමනේ කරපු එකය කන්න පුළුවන්ද කියලා නෑ අමාරුයි. අද ප්‍රාදු කරලා කොත්තර ටික ගාලා අද තෑගේ ඒකම තමයි අමාරුයි. ඉතින් බලය ගියා ගියා. අනිත් දවසේ ආයෙ පටන් ගන්නකොට වෙනම ප්‍රේමයක් පටන් ගන්න එක එදාට. දැන් ගියාට පස්සේ ප්‍රතිකර කර ගන්නවා. මේ පරියන්කේදීම ආය ආනපන එන්නත් පුළුවන්. ඒක කමන්නේ. නමුත් යම් වෙලාවක ආනපන කෘත්‍ය සම්පාදනය කළ අය වුණා නම් තමන් බලන්න ඕනේ යගේ විච් ප්‍රයෝජනේ ඵලයේ වශයෙන් සතිය අකණ්ඩව තියනවා. ආයන සතියට බාර දීලා කියනවා. දැන් අරස කරගෙන මේ ඒ කියන්නේ වැඩ පිළිවෙල ඔයා බාර ගන්න කරන්න. දුක්ඛන බාර දෙනවා සතිය. මාතෘකාව අපට සතියටම විරුද්ධව බලාගෙන ඉන්න කිසි කරන්න ඕනේ. ඔහි බලන්නේ ලක්මී නිකන් ඉදින් පුරුදු වෙන්න. අපිට බැරි ඒකනේ. මම අහන්න දැක්කනම් ගෝවේම නාන එනකොට මේ නාමිකාරක වගේ දේවල් තමයි තමයි කරනවා ඒක වෙලාවට විචාරකේ එකතු වෙලා අන්තරමින් අයිතිකම් කරනවා. අරයන් සතියක් පිළිවෙලක් වෙනවා. කල්ලි ඉස්සෙ ජීවිතේ යන්නවා සුම්ම ඉරි. සිංහලෙන් තේරෙන්නේ නැත්නම් එච්චරයි යන්නේ. නිකන් හිටපන්. ඒකයි අපිට බැරි. ඒක නිසා සංඛාර පරමා දුක්ඛා කියලා සරුවචන සඳහන් කරන මොනව සකස් කරන ගියත් දුක. හැම දුකක්ම සංස්කරණය කිරීම පරම කරගෙන තියෙන අත ගෑවොත් දුක. යන දේ කිසිම දුකක් නැහැ. ස්වභාවයෙන් සිද්ධ දේ කිසිම දුකක් නැහැ. මොකද ඒක මගේ නෙවෙයි. යමක් අත ගෑව යමක් වෙනස් කරන යමක් කරන සියල්ලම දුකයි. ඉතින් අපි කායක කිරීම නැත කරනවා. වාචික කිරීම නැත කරලා දැන් මානසික කිරීමුත් නැත කරන්න හදා. ඒකට මානසිකන ඔබේ මම මැරෙයි එපා. එහෙම කරන්න එපා. ඉබ්බට ඉර දාන්න එපා කියලා මැරෙන්න හදලා. ඉතින් අපි ගන්නෙ මනසේ පැත්තද? බුදු ආමරගේ පැත්තද? මෙයා දින තහ කරනවා. මෙයා බය කරනවා. මෙයා කියන හිම කරන්න එපා මේ. හිම කරන්න එපා. මොනවාරි කරම නිකන් ඉන්න බා නිකන් ඉන්න බා කොහොම කොහමරි සාපල්ලාබක් පෙස්සන් කියලා. මනස මොකක් හරි පටන් ගන්නවා. ඒක බුදුහාමරෝ පැත්තකට බලන මේ යමනයක් හවදනම් මේ මනස කියන ලනු කන් නැතුව යන්නතර නිකන් ඉඳී. ඒක තමයි කරන්න බැරියක්. සංඛාර පරමා දුක්ඛා මොනව කරත් දුක. ඒක හරියටම දැන් මේ වාත ශෝක නව. Each and every will is evil. Anything you do willfully evil. ඉතින් මෙතන අපිට තියෙන යමක් නොකර ඉන්න පුළුවන්. එතකොට මම යන්නේ. එතකොට මාන්නේ නැහැ. ඒක තෘෂ්ණාව නෙවෙයි. නිවන් දැකලා නෙවෙයි. මේ නිවනට ක්වොලිෆයිඩ් කියලා බලනවා. මොනව කරන්න ගියත් මම එන්න. මොනව කරන්න ගියත් පාන්නේ තියෙනවා. මොනව කරන්න ගියත් තණ්හාව තියෙනවා. මෙතන පුළුවන් ඒක නැතුව රියස් කරලා බලනවා නිකන් වචනෙට කියන සත්‍යයට වැඩි බලලා පැත්තකට වෙන්නේ. කැමැතිම නෑ. අපි වැඩිම පවුල ප්‍රශ්නට ඇඟිලි ගන්න. දීර්ඝපාන ප්‍රශ්නට ඇඟිලි ගන්න. අල්ලපු දීර්ඝ ප්‍රශ්නට ඇඟිලි ගන්න. ඉතින් ඇඟිලි ගහලා වෘතු වෙච්ච එකට ඇඟිලි ගන්න පිටපන් කිව්වා නිකන් උනවා. කුයි කුයි ගන්න. කිචිකයි. මේ අන්තිමට පුතේ කියන්නේ දවස් හතක් විතර ඉන්න පුළුවන් මොනවත්ක්ම නැහැ. කායිකෝ ක්‍රියා කරන්නේත් නැහැ, මානසිකෝ ක්‍රියා කරන්නේත් නැහැ, වාචිකෝ ක්‍රියා ක්‍රියා වගේ කරනවා ඒ ඔක්කොම ස්වයන් සිද්ධ දේවල්. ඒ ස්වයන් සිද්ධ දේවල් වලට ඉඩ දීම තමයි ටාවිසම් කියලා කියන්නේ, තතතාවය කියලා කියන්නේ ස්වභාව සිද්ධියට ඉඩ දෙනවා 100%ක්. මම කිසිම චේතනාවක් කරන්නේ චේතනා අදිඨාන ඒකේ තියෙන්නේ උපය උපාදාන අදිඨානාපි නිවේශානුසයාති පජහන්තෝ න උපාදීයන්තෝ අයං උච්චතානන්ත සබ්බ ලෝකේ අනවිගත සංඥා કૃષ્ණව අයින් කිරීමේ අන්තිම ලංසෝ විස්තර කරන්නේ ගිරිමානන්ද සූත්‍රයේ උපේටි උපාදීයති අදිඨති අදිෂ්ඨාන කරනවා ලං වෙනවා අල්ල ගන්නවා අදිෂ්ඨාන කරනවා චේතේති චේතනා කිසිම දෙයක් නොකර ඉන්න බෑ. ඒ කියන්නේ එතකොට මොකද්ද කරන්න කියලා අහුවොත් මොකක් නොකර ඉන්නවා කියන එක තමයි කියන්නේ. ඒක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම සාහිත්‍යය. මොනවා කරන්න කියනවත් කක් කරනවා. ඒක නෙමෙයි මේ වෙලාවේ කරන්නත් බෑ. එතෙන්ට සුදුසු තැනට ආවට පස්සේ බලත හැකි යන්නදරලා තමයි. මේ දරුවා යම් ප්‍රමාණයට වැඩි වේපත් වුණාට පස්සේ ආගේ වැඩේ කරගන්න තියෙන නිකන් ඉන්න. අපි එහෙම කරන්නේ නෑ. අපි පිළිගන්න. ඒ කියන්නේ ළමයට කියලා දෙනවා නෑ නෑ බබා ඔහොම නෙවෙයි මෙහෙම කරන්නේ. අම්මා ඒ කාලේ කරපු පිස්සු ගෙඩිය ළමයා දන්නේ නෑ. එයා එතකට ඇතුළේ පිස්සු ගෙඩිය දැන් ළමෙන්ගේ වැඩවලට ඇඟිලි ගන්නවා සහ ගන්නවා. මට බය නැතුව ගෙදැයි ළමයි නැති ඉන්න. අයිද බයත් නෑ ඉස්සරහට ළමයි ඇති කරන්න හිතකුත් නෑ. ඒ නිසා ගෙදැයි නිසා අපි වැඩිම මේ අපේ කීර්තියක් අරගෙන ඒකට ඇඟිලි ගහලා ඉන්න එකනේ අපි මේ පෞල් කරනවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ රස්සාවල කරනවා කියන්නේ පාලනය කරනවා කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දි බුදුහාමර ගෙනල්ලා දීලා කියනවා කාටද මේ දෙනදී දරා ගන්න පුළුවන් කාටද මේ දෙනදී බුද්ධි විඳින්න පුළුවන් කවුද මේ දේ ජයග්‍රහණයක් කියලා හිතන්නේ යමක් නොකර ඉන්න පුළුවන් හැබැයි සියල්ලම ලැබිලා ඒක සියල්ලම ස්වයන් සිද්ධයි හරි මම මම ඉන්නකම් බෑ මාන්නේ තියෙනකම් බෑ. තෘෂ්ණාව තියෙනකම් බෑ. ඒ නොකර ඉන්නවා විතරක් නෙවෙයි මේ දෙන උපදේශ පිළිගන්නවත් බෑ. ඉතින් භාවනා කරනවා කියලා මම කරන්න තියෙනවා කියලා. ඉතින් ඉතින් කරන්න යමක් තියෙනවා මොකද්ද කරන්න තියෙන්නේ නිකන් හිටපන්. just be කියලා කියනවා. සුම්මයිද කියලා කියනවා. නිකන් ඉන්න කියනවා. ස්වාමීන් වහන්සේ uh, how does that relate to avijja because Sankhara, anything you do, it is backed by avijja. Nothing you do, no avijja. So there is no avijja in that case. So you are trying to reduce avijja. You try to do away with avijja. That is your rehearsal. Don't do any manipulation. ආලවට්ටම් කරන්න එපා, හදන්න එපා, adjust කරන්න යන්න එපා, වෙනස් කරන්න යන්න එපා. එහෙම යන්න කිසිම අවිද්‍යාවක් නැහැ. ඒකට හිත කැමති නැහැ. ඒක කියන්නේ මේ මගේ තාලෙට මට ඕන විදිහට මගේ රුචියට මේක වෙනස් කරන්න. ඒකට අපි ආලවට්ටම් කරනවා කියලා කියනවා. ආලවට්ටම් කියලා කියන්නේ ආලවඩන විදිහට හදනවා කියන එක. ඒ සිංහලට කියන්න තියෙන්නේ සිංහල බුලත් කනකොට නැට්ටයි, දැල්ලයි, මේ නැට්ට වැත්තයි බුලත් කොලේ ආගය කඩලා ගන්න. ඒකවත් බුලත් කොලේ යන බුලත් කොලේ කන්නේ නැහැ. යහකොටත් කඩලා දානවා. බල්ලක් නැගා ඒ දෙකළු නාගයා එනකොට ගෙනාවේ නාගලෝ කෙනෙකුට පොඩ්ඩක් නයිවිෂ තියෙනවා කියලා බුලත් කොලෙක් කන්නේ නැට්ට කටලා. වැටකොළු කනකොට පොත්ත ධාරේ අයින් කළ ඒක වෙනම වෙනවා මැල්ලුමකට වැටකොළු වෙනම වෙනවා මල්ලුමකට. කොහෙම ගෑවත් තෙලින් බද්දත් කිරින් බද්දත් කොබෙය කොබෙයම තමයි. හැබැයි මේ අර සූව තාත්‍රේ නිකන් මොකද මොකද මේ වැටකොළු ගෙඩිය කිම කන එක. ඒ මොන්නම දෙයක්වත් කරන්නේ අලියා ඒගලා පිළ වුණ කවදාවත් කැන්සර් නැහැ. උන් කන්නේ gediya piti. අපි නැපාම් පෙත්තේ කස්ටෙක් කපලා ගන්න. ඉතින් පාපෙට හොඳම කෑල්ල. ඒ කපල වෑන් කරලා කන්නේ. මොන දේ ගන්න ගියත් අපි කෑල්ලක් අයින් කරලා ඒක තමයි සූප සාත්‍රය කියන්නේ. ඒක ආපු දවසේ ලබ දෙකක්. උගාටි ගහේ කොලේ තියෙන ඕනම දෙයක් ගන්න ඕනම දෙයක් ගන්න. මොකද ඒකේ කම්බිනේෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ අපිට හම්බෙච්ච ජීවිතේ 100%ක්ව සම්පූර්ණයි. ඒක තමයි අවුරුදු 6 වෙනකන් අපේ ජීවිතේ සම්පූර්ණයි. මොනක් කරන්නේ? අයින් පස්සේ 6 4 තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් කක්කදම. ඊට පස්සේ බයයි ලැජ්ජායි හිරිකිතයි සේරම දාගෙන ඊගාට එන බබාට අර පොඩක් අක්ක ටික දෙන එක තමයි ඉතින් වැඩි ටිකම කියන්නේ. මං කියන්නේ ළමයි කැලේ දරින්න කියලා. කරුණාකරලා අපි දෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එකක්. අපි දෙන්නේ පෙරදිච්ච ප්‍රොජෙක්ට් එකක්. අනිවාර්යයෙන්ම අපි අපේ ජීවිතය අපි දන්න පරාජය කියලා. ඒක පොඩි වුණ කියලා දෙනකොට ඒක හරිනේ නිකන් අර ලස්සන නැවුම් දෙයකට මුහුන් දානවා. ඒකයි බුදුහාමුදුරුවෝ අවුරුදු 6 7 වෙනකොට රාහුල කුමාරයා ගෙදීලා දහවැද්ද දුන්නේ. කාලොත් අමරලා මෙන්න ඔක වැඩි කරපන්නා. මේ ඉන්න කිසි කොයි අම්මා කෙනෙකුට ඒක කරන්න පුළුවන්. එහෙනම් මොන තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් වේද ඒක කරලා සතුටු වෙයිද? කිසි කෙනෙක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ආය හතර තේරෙනකන් දරුවා ඉඳපායි අපි ළඟ කක්ක කරලා දෙනකන් පොඩ්ඩක් ඉන්න. දරුවා අවුල් කරලා දෙනකන් සිස්ටම් එක අප්සෙට් කරලා දෙනකන් පොඩ්ඩක් ඉන්න කිව්වා. ඒ නිසා කියනවා ප්‍රාර්ථනා කරන්න කියලා මට ලබන අවුරුද්දේ 7 අවුරුදු වයසේදී පැවිදි වෙන්න ලැබේවා කියලා සිංහලේ ප්‍රාර්ථනාවක් දෙනවා. මොකද අම්බර තාත්තලා කක්ක කරන්න ඉස්සර වෙලා මල තත්ත්වයේ ගිහි ගඳ ගන්න ඉස්සර වෙලා පුළුවන් නම් පැවිදි කරන්න පුළුවන් නම් මම දුරදිගේ කියන්නේදී ප්‍රශ්න අපි අනිගාරයි. දැන් ස්වාමීන් වහන්සේ මම චිර කාලයක ස්ථානාකාර සතිය වඩන වඩමි. මට ආශාක්‍ය ප්‍රාශාක්‍යෙන් මේකර දැකිය හැක. දෙක අතර තිබෙන නිස්බවක් යන්තම් දැනේ. ප්‍රාශාක්‍ය හා ආශාක්‍ය අතර තිබෙන දිග නිස්බව පොඩි දෙයක්. හුස්මේ කුඩා කුඩා ආශ්වාස ප්‍රශ්වාස රැලි ඇති බව වැටහි. දෙකේම මුල මැද අග පෙනේ. ආශ්වාසයේ හුස්ම රැල්ල අගට ගිය විට එතන නතර කර ගැනීමට නොහැකිය. යම් කිසි වේදනාවක් දැනේ. ප්‍රශ්වාසයේ කරන්නටද වමනා වේ. මෙය දුක්ඛ ලක්ෂණයද. එසේම ප්‍රශ්වාසයේ පටන්ගත් විට ලොකු සැප ඇති. ප්‍රශ්වාසයේ අවසන් වූ විට දුකකුත් නැති සැපකුත් නැති තැනකටපත් නේද? කරුණාකර මෙය කර මාමේ සිතින සිතන ක්‍රමේ මාමේ සිතන ක්‍රමේ හරියට පෙන්වා දෙන මෙන් ඉලා සිටිනි. මොහොතේ නිදුක් නිරෝගී බව පතමි. මේ ආනාපානේ කියන අරමුණම අරගත්තොත් ඒකෙදී මේක බේරෙන හැටි සර්වඥාන්සෝය මජ්ජේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපි භාවනා දෙවෙනි දවසේ ඉන්න නිසා මම හිතනවා මේ තොරතුරු ආධුනිකයන්ට වැදගත් වෙයි කියලා. අපි ආශ්වාස ප්‍රශ්වාස කියලා දකින්නේ හටගත්ත මෝරච්ච ආශ්වාසයක් තහ හටගත්ත මෝරච්ච ප්‍රශ්වාසයක්. ඒ නිසා හොඳටම ගොරෝසු ආශ්වාස තුඩ දාල කොතහරිය විතරයි අපට වැටෙන්නේ. ප්‍රශ්වාසයේ කොතහරිය විතරයි වැටෙන්නේ. සමහරවිට ඒක වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ආනපන තේරෙන්නේ නැහැ කියලාත් කියනවා. අපි හිතමු වැටෙනවා කියලා ඒතොර අපි දන්නවනම් අපිට වැටෙන්නේ මේ මුදුනත ටික විතරයි. කොත විතර විතරයි කියලා. බුදු ඥානාතික උපදේශ තමයි එහෙනම් ඒක එන හැටි බලන්න කියනවා. කොහොමද මේ ගොරෝසු தත්තරපත් උනේ? මේ දැනෙන தත්තරපත් උනේ කොහේඳලාද කියලා බලනකොට ඒක හට ගන්න හැටි. ඒක සරල අවස්ථාව, තුනී අවස්ථාව, ප්‍රාග් අවස්ථාව, කරල අවස්ථාව දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට අර ගොරෝසු ආස්වාසේ ඉඳලා ආශාසය හට ගන්න දිහාවට අවධානය යොමු කරන්න යොමු කරන්න සතිය ඊටාම සූක්ෂම වෙන්න පටන් ගන්නවා ඊටාම තියුණු වෙන්න පටන් ගන්නවා තුනී වෙන්න පටන් ගන්නවා පටන් ගන්නකොට යාළ පේනවා මේ ආශාසයේ නොදැනෙන තැනක ඉඳලයි මේ දැනෙන දැනටපත් වෙන්නේ කියලා ඉතින් කවදා හරි ආශාසයේ සාහි හට ගැනීම දැක්කයි කියලා කියන්නේ කියන්නේ හට ගන්න පැත්තට අදාන යොමුණයි කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකේ ප්‍රහාණ කළ යුතු අන්ත දෙක මෙයා ගන්නවා. ඒකාන්තයක් තමයි කුරෝසු ආනාපානේ. අනික්කාන්තය තමයි හට ගන්න ආනාපාන දහන ආනාපාන හට ගැනීම සහ හටගත් ආනාපාන කියන දෙක තමයි අන්ත දෙක. මේ දෙක ආවට පස්සේ ගැලවු මාර්ගයේ තියෙන්නේ මේක ගෙවෙන තැන බලන එකයි. ඒ නිසා ආනාපානය මුල එක දැම්මොත් මැද කොටස් තැන දෙක දැම්මොත් ගෙවෙන තැන තුන දැම්මොත් භාවනා යෝගාචර පටන් ගන්න දෙකෙන් පටන් ගන්න එකට ඇවිල්ලා ඊට පස්සේ තුනට ඇනේක. දෙක එක තුන. ඒක නිසා යම් වෙලාවක ආනපානෙ පටන් ගන්නකොට තුනෙන් පටන් ගන්න යන්න එපා. තුන දෙක එකට යන්නත් එපා. දෙක එකට යන්නත් එපා. දෙක අහුණත් ඇති. ගොරෝසු ආනපානෙ දැක්කට පස්සේ ඒ පදයන්කේදීම අලුත්ම යෝගාවචරයක් වගේ කරන් තියෙන මුල බලන එක. මුලයි මුලයි මැදයි දැකීම අන්ත දෙක වශයෙන් උත් ඒ ලැබිච්ච අත්දැකීම අනුව ඒ ලැබිච්ච ආනාපානයේ සිවුම් බව අනුව ගෙවෙන පැත්ත ආස්වාදක ප්‍රසවාසයේ ගෙවෙන පැත්ත දැකීම මධ්‍යම ප්‍රතිපදා බවත් ආර්ය ශ්‍රාංක මාර්ගයේ බවත් ප්‍රතිපදා බවත් තේරුම් ගත්තොත් ඒක නතර තේරෙනවා මේක ගපුරුදීච්ච කරණන් මේ වගේ ලකුණු පෙන්නේ නැහැ නැත් ආධුනිකයට මේ නිසා පේනවා හැම ආස්වාසයකම අන්ත දෙක සහ මැද තියෙනවා හැම ප්‍රස්වාසයකම අන්ත දෙක සහ මැද තියෙනවා. හැම පිම්බීමකම අන්ත දෙක සහ මැද තියෙනවා. හැම හැකිලීමකම අන්ත දෙක සහ මැද තියෙනවා. හැම සංස්කාරකම අන්ත දෙක සහ මැද තියෙනවා. මොකතර දක්ෂින පළවෙනි වතාවෙම ඒක අන්ත දෙක සහ මැද වශයෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් සරුවච්චන් වහන්සේටවත් නැහැ. ඒකට හෝෂනාසටත් නැහැ. මේ කීපතා බල්ල බල්ල බල්ලලා මෙන්න මේ දෙන ආදර්ශයට අනුව මේ දෙන අවවාදයට අනුව බලන්න පටන් ගත්තට පස්සේ හැම ආස්වාසයකම හැම ප්‍රස්වාසයකම දැන සංස්කාරකම ওই දෙක වේලුම් කරගත්තට පස්සේ මේ සංස්කාරයේ රූපයක් වුණා, සද්දයක් වුණා, ගඳක් වුණා, රසක් වුණා, පහසක් වුණා. හිතවිල්ලක් වුණා, වේදනාවක් වුණා, ශබ්දයක් වුණා, ආනපානය වුණා. හැම එකෙම මේ සටහන තියෙනවා. හැම සංස්කාරයකම පොදු ලක්ෂණය තමයි උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායිති කියලා මේ 1 2 3 තමයි සංස්කාර කියන්නේ. ඉතින් ඒ නිසා අපි එකක් කොටු කරලා ආනවන කරු කරලා ඒකේ බලාගත්තට පස්සේ ඒ සැකිල්ල තමයි કોઈ සංස්කාරයක් තියෙන්නේ. ඉතින් ඒක දැක ගන්නකම් ඔක්කොම පටලව ගන්න එපා කියනවා. එකක් කරගෙන සරල එකක් කරගෙන නැවත නැවත මතුවෙන එකක් කරන ප්‍රත්‍යක්ෂණය කළ හැකි එකක් කරගෙන ඒකේ මේ සැකෙල්ල පටගන්න මේකට සාමාන්‍යයෙන් ස්ටැටිස්ටික්ස් වල උගන්වන්නේ අර බේල් ෂේප් කර්ව් එක. මේක සිංහලෙන් මොකක්ද කියන්නේ. ඒ කියන්නේ මේ වගේ දෙයක් අනිත් පැත්ත හරවපු හරස්කද මෙහෙම ගිහිලි ඒල මට්ටම දෙල පහළ වහිනා වගේ කියන බෙල් ෂේප් කර්ව් කියලා තමයි අපිට මම දන්න උගන්වන්නේ. ඒක මැදින් තමයි අපි ඕනම අරමුණක් ආධුනිකය අල්ලන්නේ. ගොරෝසු මනසින් අල්ලන්නේ. ඒකල මුල පැත්තට تعلق කරන එක තමයි ඒක මේ පසුපාන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සම්මා වෙන්නේ අටුවාචාර්ය මාස්ටර් කියලා තිනවා. ඒ අරමුණේ ගොරෝසු වුණාට පස්සේ විතරක් දැන් ආශාස ගුරු සාස්ත්‍ර ප්‍රසාස ගුරු සත්‍යයෙන් දැකීමට නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. ඊට පස්සේ මුලට බලනකොට ආශාසය ආශාසයේ මුලත් ප්‍රසාසයේ දැකලා ප්‍රසාසයේ මුලත් දැගෙන පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා. මුලත් අගත් දැකලා දැන් වයින් මුලත් මැද දැකලා අගත් දකින්නකට සම්මස්න ඥානය කියලා කියනවා. මේ ඥාන තුන විපස්සනාවේ පදනම ෆවුන්ඩේෂන් එක කියලා කියනවා. ඒ මට්ටමට ආවට පස්සේ තමයි විපස්සනා පටන් ගන්න. ඉතින් ආධුනිකයා ඉන්නේ තාම ඒකට අවශ්‍ය අඩුව කැඩුව සකස් කරගෙන, ගේපල කපාගෙන, ෆවුන්ඩේෂන් කපාගෙන එක්ක ආශ්‍රස් ප්‍රසාස එක්ක බිබීමේ කියන තසක්මනේ කොහේ හරි මොනවා හරි අරමුණක් වෙන් කරලා අරගෙන ඒකේ මැද සිට මුල ඊට පස්සේ අග. අයවර්මකාවත් ඒකේ මැද මුල අග වශයෙන් අරමුණේ මුලමදාග බැලීම තමයි තියෙන්නේ. ඒක තුළ සම්පූර්ණ පටිච්චසමුප්පාදයක් හේතුඵල ධර්මයක් සාපේක්ෂතාවය ඔක්කොම තියෙනවා. හැබැයි ඒක තේරුම් කවදාරි අවබෝධ කරාට පස්සේ තමයි ඒක තේරෙන්නේ. රීලයිස් කරාට පස්සේ. ඉතින් ඒක අවබෝධ කරගන්න ඉස්සෙල්ලා මේකේ මූල ධර්මයේ තේරුම් ගන්න පුළුවන් සුත්තමයේ වශයෙන්. සුත්තමයේ වශයෙන් ඇහුණට මේක අදහනවද නැද්ද කියන එක ඒක පිළිගන්න කොන්දේසි විරහිතව පිළිගන්න කැමති නැද්ද කියන එක තමයි අපි ශ්‍රද්ධාව කියලා නම් කරලා තියෙන්නේ. නිසා මේ කියලා තියෙන අර්ධ සත්‍යයක් කියනවා මේකේ. මේ සත්‍ය සම්පූර්ණ වෙන්නේ මේක කොයි වෙලාවක හරි සාක්ෂාත් කරපු දවසට. ඒ දක්වා යන ගමනක් තියෙන නිසා මේක උනන්දු කරනට ප්‍රශ්නයක් නැහැ. මෙහෙම යම් පුළුවන් තරම් ඔය මජ්ජි සූත්‍රයේ මම අර කියපු කරුණු හරහා මේ ප්‍රශ්න දිහා බලන්න යන විශ්වාසයෙන් එතකොට தත්ත්වේ Taman යටතට එනවා කීකරු වෙනවා වශි වෙන ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ තමන් සිදු කර ගැනීමට උපදෙස් පතමි. වාඩි වී චේතනා විරහිතව බලා සිටිමි. ටික වේලාවකින් දැනෙන්නේ කඩවීම, මුරුල් වීම, රස්නය, පිම්වීම, ඇකිලීම, සිතිවි ස්වභාවය, සිතිවිලි අල්ලා ගන්නා ස්වභාවය ඇසීම ආදිය. එක අරමුණකට හිත යොමු කිරීමට නොහැකිය. නොඑකේ මාර්ගවල ස්වභාවය ඇත. එක අරමුණේ අරමුණකට මාරු වීමේදී අතරමැදද පැහැදිලි නැත. සතිය මෙම වෙනස් වන ස්වરૂපයේ දෙස බලා සිටියේ. වෙනස් අරමුණු දැනෙන විට නම් කෙරුවෙමි. නම් කෙරුවෙමි. මෙසේ නම් කළාම කුමක් කමක් නැතිද? මේ ආකාරයට දිගටම සතියෙන් බලා සිටින්නද? පිරුවන් කරන්නේ. මේ මේ හතෙන් ලියන්න අපේ කරාට යම් වෙලාවක තමයි තේරෙනවා නම් මම කෙරුවත් නැතත් සංසිද්ධියක් යනවා. ඒ සංසිද්ධිය රූපාකාරයකුත් තියෙනවා. නාමාකාරයකුත් තියෙනවා. ඒ රූප ටික අපි ඔය හතර මහා ධාතුන් වශයෙන් කම්පන චංචල උරුසුන් සිසිල් ගති වශයෙන් පෙන්නනවා. නම් කරන එක <clears throat> හොඳයි නරකයි සුභයි අසුභයි වශයෙන් උත් නම් වශයෙන් උත් දකිනවා. මෙන්න මේ සංසිද්ධිය හාත්පසින් දකිනකොට මේකේ මම සහ මම නොවන කියන එකේ සීමාවක් තියෙනවද කියලා බලන්න. කිසිම තැනක සීමාවක් නැහැ. මේ මේ ටික මම මේ මේ ටික මම නෙවෙයි කියලා ඔතෙන්ද කියාට පස්සේ හිතේ නෑ. මේ මම කියාගත්තොත් තමයි මම කියපේකින් විතරමයි දුක දෙන්නේ. මම සා මම නෙවෙයි කියලා වෙන සංසිද්ධියක මේ කොටා මගේ කියපු ගමන් <coughs> ඒක උපැන්න දහසකේ තාත්තගේ කොටුවේ අස්සම් කරපු ගමන් බබා තමන්ගේ. ඊට පස්සේ බබාට පස්සේ යනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ වගේ දේවල් මත වෙනවා නැති වෙනවා නිකන් වජ දාන කිරි හැටියක් වගේ පැහැින කැඳහැලියක් වගේ වජ දාන මඩ වගුරක් වගේ කර ගිහිල්ලා බලහිනකොට ඉතින් මත වෙනවා නැති වෙනවා යනවා මේකේ කොහෙද මම කොහෙද මම නෙවෙයි කියන සීමාව හොයන්න බලන්න එහෙම ගන්නෑ එහෙම කොහෙපු ගමන් මම කියාගත්ත ටිකේ විතරමයි දුකේ මේ සියල්ල සිතන් සිද්ධයි මේ සියල්ල චිත්ත නියාමයක් කියන්නේ මේ සියල්ලම මේ ස්වභාව ධර්මයකට යන්නේ මට මේක දිහා බලලා මේක මේ මායිම් මරියාදාවල් ඇති කරන්නේ නැතුව හිටියොත් විමුක්ත මනසක මේ මායා මරියාදාවල් සීමා මරියාදාවල් ඇති කරන මනස තමයි විඥානේ කුද්ධිය දෙකට බෙදලා ආණ්ඩු කරන මේක මම නෙවෙයි මේක මම ඒක කොහෙද සීමාව තියෙන්නේ කියලා යාර කිව්වොත් අර්ථකථනයක් දෙන්න කියලා එහෙම ගන්නෑ ඒ නිසා භාවනා කරන්න මේ වගේ සියල්ලම ගොජ දානවා. සියල්ලම මේකට කියන්නේ සංසතිය කියලා පාලිය සඳහන් කරන්නේ ෆ්ලක්ස් එක. ඒක ගොජ දාන. ගොජ දාන එක දිහා බලානින්න හොඳ නරක බෙදන්න වෙන්නේ මගේ කියලා ගත්තොත් විතරයි කොටා. මගේ කියලා කොටහක් කරන්න එකේ සීමාවක් ස්වභාවිකත්වය සංසිද්ධ වෙන්නේ නැහැ. ඒක දාන එක තමයි අවිද්‍යාව කියන්නේ. <clears throat> දාපු ගමන් මම ඇති වෙනවා. මම නොවේ කියන එක ඇති වෙනවා. මාන්නේ ඒක ඇති වෙන්නේ එක සිද්ධියේ කියන ගන්නේ මම විසින් පටවන එක. පටව පිලා විඳලා මම කියාගත්ත කොටසට මම වග වෙන්නේ. අන්නේම වග නොවි සිටීම සදාචාරවාදියා හිතනවා වගකීම් පැහැරීම කියලා. එදින් දැනගන්න සදාචාරය අවශ්‍යයි. එදින් දැනගන්න සීලය අවශ්‍යයි. එදින් දැනගන්න ආචාර ධර්ම අවශ්‍යයි. ඒ ඔක්කොම ගොජ දාන මට්ටමට ආවට පස්සේ කිසිම දෙයකට වගවීමක් අවශ්‍ය වෙන්නේ ඒක අනාත්ම ගතියක් තියෙන්නේ. අන්න ඒක දැක ගන්න නම් මෙතෙන්ද ගියාට පස්සේ මම සහ මම නෙවෙයි කියන සීමාව පොඩ්ඩක් බලන්න අභියෝග ස්වරූපේ. බලපු ගමන් පේනවා එහෙම නැහැ. ඒ නැති දෙයට මම සහයක දාගෙන ඒ කියන්නේ අහ කියන්නේ ඔඩොක් විදාගෙන කනවා කනවා කනවා කියලා කෑ ගන්න එකයි ජීවිතය. ඒක නිසා එතන වැඩ දෙකක් තියෙනවා. භාවනාව මෙතන ගිහිල්ලා තියෙනවා. ඒක නට මම ආමන්ත්‍රණය කරන්නේ. ඒක නා ඒ ටික කරගන්න. දැන් තියෙන මේකේ පිහිටිය යුතු ආකාරය මෙතෙන්ට ගියාට පස්සේ මේ ඒ සංසිද්ධිය විදීම මම සහ මම නෙවෙයි කියන එක පෙන්වනවා කියලා පොඩ්ඩක් අභියෝග කරලා බලන්න. පෙන්වන්නේ. දුකක් හෝ වගකීමක් එන්නේ මගේ කොටස දෙක කරගත්තට පස්සේ තමයි. මේ බලන්න පුළුවන් තරම් දෙයක් නොකර මඟක් අයින් ඉඳගෙන කලන ගඟ දිහා වීලිව ඉඳගෙන බලාගෙන කෙනෙක් වගේ අත දාන්න යන්න එපා අත දාපු ගමන් ගඟ කැළඹෙනවා අත දෙමෙනවා කකුල දාන්න යන්න එපා කකුල දාපු ගමන් ගඟ කැළඹෙනවා කකුල දෙමෙනවා පුළුවන් නම් බලන්න අයිනේ වාඩි වෙලා කලන ගඟ දිහා බලාගෙන ඒ දර්ශනේ බුදුගේ දර්ශනේ යෝගාවචර දර්ශන දෙකම එකයි දුහම්තු යම් ආකාරයක සංසිද්ධිය දිහා බලන්නේ ඒ විදිහටම අපිට බලන්න පුළුවන් සිද්ධියෙන් පොඩ්ඩක් දුරස්ත වෙන්න මම සහ මම නෙවෙයි කියන මේ සීමාව මරියාදාව ඒකට කවියක් සින්දුවක් තියෙනවා. වැට කොට්ටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොවක්. කවුද කවුද දන්නේ කියන්නේ. මඩොල් දුවේගේ තියෙන මම ලියාගෙන තියෙනවා. ඈ කොහේද කොහේද අපේ ලොවක් මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම අපේ ලෝක. ඉතින් අපි ඔකට මේ මුරකාවල් වැට කොටු දාගන්න එක තමයි මම කියන්නේ. මුරකාවල් වැට කොටු දෙමීමට තමයි මාන්නේ කියන්නේ. මුරකාවල් වැට කොටු දෙමීමට තමයි තණ්හා කරනවා කියන්නේ. ඒතෙන් කියාට පස්සේ බලන්න අපේම අපේම නවාතන. නපුරු රාශියන් ඉන්න දක්ෂ කැලෑවක්. සුරංගනා වියන් ඉන්න සුන් වලාවක්. නැත්නම් අපේම රාජ්‍යයක්. ඒක දීලා තියෙනවා. අපි මේ වැට කට්ටිය දාගෙන ඊට පස්සේ ඉතින් දේශ සීමා අරගලට රණ්ඩු කරනවා. ඒ ඒ අතහැරීම ඒක ඔය මේ සංගීක දානයක් දෙනවා වගේ කර්ණිකමක් කරනවා වගේ අතහැරිල්ලක් නෙවෙයි. බොහොම ගැඹුරකට යනවා. මේ භාවනා කරුවට ඒ අතහැරීම කරන්න බැරි නම් ඉතින් ඊට පස්සේ ආයෙත් කරන්නේ අර කොටසක් කඩාගෙන මේක මගේ කියා ගන්නවා. ඒ කොටසෙන් තමයි ඒ හරියට දුක් වෙන්නේ. ඇත්තටම කඩා ගන්න කොටස නොගිනි හැකි තරම් ඉතාමත් අල්ප මාත්‍රයක්. හැබැයි ඒක මැරෙන්න දුක් දෙනවා. ඒත් ඒකට ඇඟිලි ගහලා මේක මං කියා ගන්න නැතුව ඉන්න බෑ. බුදු කෙනෙක් නැත්තම් කොහොමද කියලා හිතන්න. එහෙම කියලා දෙන්න කවුරක්වත් නැත්තම් අපිට කොහෙද අවවරණක් කොහෙද අපිට මේ සරණක් දීලත් භාවනා කරනකොට කියලා දීලා භාවනා ඇතින් ගිහිල්ලා අර බුදු වචනේ ක්‍රියාත්මක කරන්න බෑ. මම ඒ තරම් ඇටුවම් බහලා නැකේ. නැත්තම් මේ මහන්නේ කියන එක. මම සහ මම නොවේ කියන මැනීම. ඒ නැත්තම් මේ වැඩි කුට්ටිය කඩා ගන්න තියෙන ආසාව. ලයන් ෂෙයාර් එක ගන්න තියෙන ආසාව නිසා අරගෙන කොටසක් කඩාගෙන ඇති කරගන්න ගැටුම තුල පුදුමාකාර රබර් පැටිය ඇද්දා වගේ ටෙන්ෂන් එකක් එනවා. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ බලන්න මේ මම සහ මම නොවේ කියන සීමාව තියනවාද කියලා. ඒ වගේම බලන්න මේ දර්ශනය ඒ ගොජේ කවදාක සැපක් ගැන දෙනවා. ඒක ඒක නිකන් ගවරවලක පණෝනලියනවා කියලා කියන්නේ. අසුචි ගොඩක පණෝනලියනවා වගේ කුණු වෙච්ච විනියක පණුරිත්තක් තියෙන ක්‍රියාකාරකමක් තියෙන. ඉතින් ආරෝපිත සංසි කියනවා මේකේ ලක්ෂණ හතරක් තියෙනවා කියලා එක පෙළන ගතිය තියෙනවා. ඒක බලහිනකොට මොන කර්මයක්ද කියලා හිතෙනවා. දවන ගතිය තියෙන එක හරි 10ක්. කවදානම් යහ දර්ශනයක් එයිද කවදාකත් එන්නේ. ඒ වගේම පීලනට්ටෝ සංතාපනට්ටෝ විපරිණාම නිතරම පෙරලෙන ගොජි. සංකතට්ටෝ එකක් නෙවෙයි ලක්ෂයක් එකතු වෙලා. මේන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛ සත්‍ය වශයෙන් බලනකොට ඒකේ මම සාමම නෙවෙයි කියලා වෙනසක් නැහැ. මම සාමම නෙවෙයි කියන වෙනස නැතිකම හරහා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ සමේ සමස්තයටම මම කියා ගන්න කොටසක් නැති කොටසක්. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියන ඒ ඒ මන්ත්‍රේ මතුරන්න කියන මෙතෙන්ද කියලා. මතුරල වැඩක් නැහැ මේ අපි කානිවල් එකක ඉඳලා. මතුරල වැඩක් නැහැ ගෙදර දොරේ ඉඳලා. මතුරල වැඩක් නැහැ අපි එක එකකට මේ අයියා වෙලා ඉන්න වෙලාවේ, කරු වෙලා ඉන්න වෙලාවේදී, මුදුන වෙලා ඉන්න වෙලාවේ. භාවනාදී ගොජේ ඉන්න අරින්න ඕන. ආවට පස්සේ ඒ ටික සැරයක් කරලා හරියන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරනකොට ඒක අපිට කරන නපුර ඒක අපිට කරන කෙනහිල්ල ඒක අපිට වෙන කරදර එන්නෙන් අපි ඩිස්ක්ලේම් කරනවා ඩිසවව් කරනවා එතකොට තමයි කැමති විදිහකට ඉන්න පුළුවන් සිද්ධිය නතර වෙන්නේ නැහැ සිද්ධිය මම නෙවෙයි කියා ගන්න ගියාට පස්සේ ඊට පස්සේ යාට බෑ අපිට කරදර කරන්න ඒ නිසා සිද්ධිය නතර කරන්න හදන්න බෑ ඒක බුදුහාමුදුරන්වත් බෑ සිද්ධිය වෙන්න වෙන්න මේක මම නෙවෙයි කියන එකයි මගේ නෙවෙයි කියන එකයි මගේ ආත්මය නෙවෙයි කියන එකට මේ විවිධ පැතිවල සාපේක්ෂව විවිධ සූත්‍රවල විවිධ ක්‍රමවලට ඒක කියලා තියෙනවා. ආයෙත් අපි එතන යන ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ මා භාවනාවේ යෙදී සිට ඒකාග්‍රතාවයට පැමිණ පසු ඉරියව් මාරු කර නැවත වෙනස් ඉරියව්වකට පැමිණ පසුවද ඒකාග්‍රතාවයේ නිමි නොයයි. එම තරමේදී අනිත්‍ය මෙහි කරන විට උදා ගමන් පඳුරු වැනි දෙයක් නලයක් දිගේ රුහුරා යන ලෙස මනසට පෙනේ. මේ මායාවක්ද? ඒ මායාවක්ද කියන සැකේ තියෙනවනම් නැවත නැවත කරලා ඒ කියන්නේ යලි යලි බැලීමට බුදුජානනාංශය කියන්නේ අනු අනුපස්සනාව කියලා. අනු අනුපස්සන. දිගට බලන්න. බලන්න ඉන්නකොට ඒක නැවත නැවත එනවනේ. එතකොට තමන්ගේ විශ්වාසය වැඩෙනවා. සැකේ අඩු වෙනවා. ඉතින් දැන් මේ දවසට යන වෙලාවේදී ඒ තියෙන අඩුම කැඩුම ටික මේ පරිශනාකාරයේ උපකරණ ටික නිතරම අපි ළඟ තියෙනවානේ. ඒ නිසා මේ වගේ දෙයක් ආවොත් කෙනෙක්ගෙන් අහලා ඇහුවට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක කවදාකවත් විශ්වාසය අංග සම්පූර්ණ වෙන්නේ. අංග සම්පූර්ණ වෙන්නේ ඒකටම නැවත නැවත වෙන්න දීලා. බලහන් ඉන්නකොට ඇතුළත වෙන මේ අත්දැකීම කියලා අපි මේකට කියන්නේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. අස්පනා පිට කියලා කියන්නේ. ඒකට ගහන දෙයක් නෑ. ඒ නිසා බුදුරජාණන් කියනවා මට ඒක දෙන්න බෑ. මම ඒකට උපදේශ මාලාව දෙන්නම්. ඒක නැවත නැවත එන්න අරින්න. හැකි හැකි වෙලාවේ බලන්න. දැනගන්න මේක ටිකක් කල් වැඩි ඉතින් පරියන්ක අපේ ත්‍රිත්‍රිටික මුල නිසා මේ සතිය කියන එක කවදාකවත් වඩන්න දෙයක් එකක් නෙවෙයි අපේ ජීවිතෙන් අම්විත ජීවිත බුද්ධිය. ඒකාග්‍රතාවයත් කිසිසේත්ම වඩන්න තියෙන එකක් නෙවෙයි ඒක හැම චෛතසිකයකම තියෙන එකක්. අපි ඒකට මුල් තැන දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඒව අලුතෙන් සුපර් මාකට් එකේ ගන්න තියෙන දේවල් නෙවෙයි. කවුරු හරි මේ මම ලංකාවේ ගෙනලා ඕගොල්ලන්ට දෙන දේකුත් නෙවෙයි. ඒක තමයි ළඟ තියෙනවා මේ අනම්මනම් කුණු කන්දල් වලට මුල් තැන දීපු ශාපේ තමයි. සතියට මුල් තැන නොදීමේ ශාපේ තමයි. මොකද සතිය කවදාකවත් කඩාගෙන ඇවිල්ලා මට මුල් තැන දීපන් කියන જાති කෙනේ නෑ බොහොම ලැජ්ජශීලී චරිතයක්. අනිකුත් මේ ශ්‍රේෂ්ඨ අයියා වෙන්න හදන අක්කා වෙන්න හදන චෛසික වැත්තකට කරලා සතියට දුන්නොත් මෙන්න මේ කරුණා කළ මෙන් බලාගෙන යහපාලනයක් කරපන් කියලා. වෙන්න මොකාට දුන්නත් අය වෙනවා. සද්ධාහට දුන්නොත් අන්ධ කරනවා. වීර්යයට දුන්නොත් ශක්ති නාස්ති කරනවා. සමාධියට දුන්නොත් සූස්ත්‍යයක්. සූස්ත්‍ය කියන එක දන්නා. ආතල් එක කියන්නේ. හැබැයි කියලා තියෙන්නේ. දීපු ගමන් කෑවා. ආයේ මොකොත් නැහැ. ප්‍රඥාට දීපු ගමන් වනසන. එහෙට ගන්නවා මෙහෙට ගන්නවා කඩුවා. සතියට දීලා බලන්න කවදාකවත් යෝගේ අන්තවාදී නෑ. ඒ සතියට නොදී මේ මේ කැපිපේන ගති ලක්ෂණ තියෙන අනිත් දේවල් වලට අපේ ආධ්‍යාත්මයේ බාහිර දීපකේ ශාපේ තමයි අපිට අංශභාග වෙලා තියෙන්නේ. ඒ කවදාකවත් ඒගොල්ලන්ට සමබර භාවයක් නෑ. සතියට දුන්නාට පස්සේ ඒකාග්‍රතාවය අනිවාර්යයෙන් බල්ලෙක් ගත්තොත් වලිගේ හම්බෙනවා වගේ ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම සතිය තියෙන තැනවල තියෙන නිසා සතිය ඒකාග්‍රතාවය වඩන්න දෙයක් නැහැ අපිට තියෙන ඒකාග්‍රතාවයට අනුග්‍රහ කරන්න සතියට අනුග්‍රහ කරන්න අපි කරන ඒකාග්‍රතාවය මේ මේ ගල්ලනක් අතුරු දීලා අවුරුදු 7ක් 8ක් ගෙනකොට අලුතෙන් හම්බෙන එකක් කියන්නේ උපත්කත් එක්කම තියෙන එක. මේ අනවශ්‍ය චෛතසික රාශියකට නායකත්වය දීලා අර මේ අපිට හිතසුව සලසන අපේ අත්ත් සිද්ධිය සලසන চৈতසික කොන් කිරීමේ ශාපේ තමයි මේ සංසාරිකය. තිරසනාට එහෙම කියන්නේ. මොකද තිරසනාගේ සත්‍ය කියන চৈতසිකයේ මනසේ නැහැ. ඒකාග්‍රතාවයේ මනසේ නැහැ. ඒ ඒ කම්බිනේෂන් එකේ නැහැ. ඒ මිනිසුන්ට භාවනා කරනකොට හරියන්නේ නැහැ. ඒ මිනිසුන්ට යක්කුට නෙවෙයි හත්තුන්ට. මේ මිනිස්සුයත් භාවනා නොකරනවා නම් මේක ගැන නොසලකන බුදුහාමුදුරුවෝ මුරුකයි කියන වචනේ පාවිච්චි කරනවා. මේ සතිය මේ ඉස්සර කරගෙන මේ යන ගමන දන්නේ නැතුව පపంచාවි රතෝ මගෝ මේ নানা ආකාර ප්‍රපංච කරන මනසට මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. අපි මගෝ ඩිස් කියන වචනේ පාවිච්චි කරනවා. මගෝ කියලා කියන්නේ මූර්ඛයි කියන්නේ. සතියෙන්තරව අපි ගත කරන චිත්තක්ෂණ වලට ඒක නිතරම කතන්දර ගොතනවා. ඒක නිතරම මේ මේ පටලවා ගන්නවා. අර මේ පටලවාගෙන තමයි යන්නේ. ඒකට මුර්ග මනස කියලා කියනවා. සතියට ආපු ගමන් කලයකට නිකන් ගිනියටක් දැම්ම වගේ කුණුරුඩු ඔක්කොම එකතු කරන එක තැන්පත් වෙනවා. ඒකෝට ඒකාග්‍රතාවය එනවා. ඒ නිසා ඒකාග්‍රතාවය නැහැ කියලා කවුරුද කියනවනම් ඒක Taman Taman කරගන්න සාපයක් විතරයි. ඒකාග්‍රතාවය අපේ බර්ත් රයිට් එක. උපත්තිම හම්බෙන එක. අපි ඒකට අනුග්‍රහ කරන්න දන්නේ අපි කරන්නේම කලවම් කරන වැඩ. අවුල් කරන වැඩ. සංකර කරන වැඩ. එහෙම නැත්නම් විවිධාංගීකරණ වැඩ. ඒකකවත් ඒකාග්‍රතාවේ නැහැ. ඒකාග්‍රතාවය එතකොට මුළු ගැන්නේනවා. ඒ වෙනුවට අපිට වික්ෂිප්ත භාවය, අසහනය, ආතතිය හිතට එනවා. ඒ නිසා අපි ඒව දන්න නිසා අපිට සරණ හොයන තියෙන්නේ බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ කියලා කිව්වට ඒක උපදේශය දෙන ඔබ හිතේමයි තියෙන ඒකාග්‍රතාවය. ආන්නේ ඒකාග්‍රතාවයට මුල් තැන දෙන්න නම් සත්‍යයට මුල් තැන දෙන්න. එතකොට කරත්තට ඉස්සලා අස්සය දැම්මා වගේ වෙනවා ඊට පස්සේ ගමනක් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ පරියන්කේ සිට ආනාපානෙට සතිය වඩන වෙලාවේදී ඇඟේ සති වේදනාව සදින්ම දැනෙන්න පටන් ගන්නවා නමුත් සතිය වෙනස් සිතිවිලි ඔස්සේ දුවන විට මෙම වේදනාව දැනෙන්නේ නැහැ මේක හේතුව ආනාපානයට සතිය සදින්ම යොමු වී නැති නිසාද ඔබ විචාන්‍ය සාධක තුනක් කතා කරනවා ආනාපාන කතා කරනවා වේදනා කතා කරනවා හිතවිලි කතා කරනවා. මම කැමති මේ ලියන ලියන කෙනාගෙන් අහන්න මේ හිතවිලි තිබුණත් ආනාපාන තිබුණත් හිතවිලි වේදනා තිබුණත් මේ විචල්්‍ය සාධක තුන තියෙද්දි සතිය තියාගෙන ඉන්න වෙලාවත් මේ කතා කරන්නේ නැත්නම් සතියෙන් තොරව මේ විචල්්‍ය සාධක තුන විතරක් තියෙන අවස්ථාවක්ද කියලා ඒ ලියපෙකනාගේ වචනෙන් ඇහෙනවා නම් මම හිතන්නේ උත්තරේ හරි ලේසි කියලා. මේවා කියනකොට සතිය තියනවා කියලාද හිතෙන්නේ නැත්නම් සතියට මේවා බාධා කියලාද හිතෙන්නේ. ඒකෝට අපි කතා කරන්න ඕනේ මේ අනම්මනම් ගණන් කරද්ද නැත්නම් සතිය ගැන. අපි වචනේ වැඩි ඉඩ දෙන්න ඕනේ. මෙච්චර ජාතිකෙට මට සතිය තියෙනවා. හිතවිලි තියෙනවා මට සතිය තියෙනවා. මට වේදනාවක් මට සතිය තියෙනවා. මට ආනපන මට සතිය තියෙනවා කියවනම් මම ලකුණු දෙනවා ටක් ටක් ටක්. දැන් මේ අනම්මනම් ජාතකය ගැන කතා කර කර ඉන්නවා මම අහන්න ඕනේ ප්‍රශ්නයක්. මේ ඔක්කොම පංචබජල් වෙච්ච සතිය තියෙනවාද කියලා. තියෙනවා නම් කුමාර බලන්නේ කතා කරන්නේ. ඒකට අපි කියන ස්ටෝරි ටෙලිං කියලා, ෆැබ්‍රිකේෂන් කියලා. ඔකට තමයි ප්‍රපංච කරනවා. ඒක ලියන පටන් ගන්න මෙච්චර හිතවිලි මට කරදර කරන ඒත් මට සතිය තියෙනවා. මෙච්චර මට ආනපන ඇවිල්ලා නේ ඒත් මට සතිය තියෙනවා. මෙච්චර මට වේදනාවක් තියෙනවා සත්‍ය තියෙනවා කියපුව ගමන් අපි සත්‍යට මුල් තැන දීපුවාම එයා අන්ධහැර පාන්න ගන්නවා සත්‍ය. ඊට පස්සේ හැම රචනෙකම හැමතැනකම තියෙන්නේ කරදර තිබුණත් වාසි තිබුණත් ඒ සත්‍යයට තියෙන සම්බන්ධතාවය ලියන්න පටන් ගන්නකොට පස්සේ ඕකට ආර්ය භාෂාව කියලා කියනවා. ඒ කියන්නේ ආර්ය විවාහ. එහෙනම් මට අරගෙන නිසා සත්‍ය වඩන්න බෑ මේක නිසා සත්‍ය වඩන්න බෑ අරගෙන නිසා ඒකට කියනවා පුතක් කරන භාෂාව. ඒකම අපි කෙලෙස් සහයෝගය. පාරපාක්ෂික. එතන අතන ලියලා කියවන්න ඉස්සලා. තමයි මේ කියන්න හදන කතාවේ. අහන්නට තමයි සත්‍ය වැඩෙන පැත්තට යන්නේ සම්මාවාදී. ඒ වෙනකන් අරක වැරදුනා මේක වැරදුනා කියලා කන නැද්දුම් කතා කියලා જાතේ. ඔය කියන්නේ කන නැද්දුම් කතා. මේ ඔක්කොම බෑ නෑ තමයි දිගටම තියෙන්නේ. ඉතින් ඒකට එළුවවන්න හදා. බෑ. බෑ දැන් ඒක එඩිට් කරන්න තමයි අපි මේ ප්‍රශ්න ක්‍රමයේ කියලා දුන්නේ අර භාවනාවට අදාළ කටයුතු විතරක් කතා කරමු බැරි ඒවා නම් මම ඒව කතා කරනකොට කවදාකවත් අපේ සාක්ෂාත් යම් තැනට යොමු වෙන්නේ. කවදා හෝ මේ ඔක්කොම අල්ලපනන් ලස්සේ ඒකට ඥානන්ද සාංශේ ලස්සන උපමාවක් දෙනවා අපේ කටුකුරුම්බේ. ඉදිරියකට වැටලා තියෙන ඉදිකට්ටක් ගන්න ඇතෙක් හොඳේ දික්කට නැදී හිතන්න කියලා. ඒක හැපෙන්නේ නැහැ. ඒ වුණාට ඉදිකට්ට ගන්න යෝදන් කරන්නේ පිටුකට උඩ වැඩන්නේ. පිටුකරෙන් තියෙන ඉදිකට්ට බායේ කිහිල්ලා මේට දාලා උටා. නාතඬුකුත් නැහැ නෝ අර හොඳේ යග තියෙන මේකෙන් යල්ලන්නේ. හරියට ඉදිකට්ට කරනවා. ඒ වගේ මේ ඔක්කොම අවුල් ජාලය ඇස්සේ කියන්නේ මේ පිටු කොට ඇස්සේ ඉදිකට්ට තියෙනවා ඉදිකට්ට ගත්තා ඒ කියන්නේ අවධානය යොමුනා නම් ඒක සම්මා වාචා ඒ ඒක ඊට පස්සේ දිගටම ඒ කස කැවිල්ල එනවා අපිට ජීවිතේට ගොනුවක් එනවා. අපිට ආධ්‍යාත්මයට පිටකොන්දක් වෙනවා. අපි කරන හැම දෙයකම අපි අන්තිම මනින්න රුපියල් වලින් නෙමෙයි. ඩොලර් වලින් නෙමෙයි සත්. ඒ තමයි රචනෙ ලියනවනම් කියන්නේ මම මේ භාවනා කරනවාදී මට හිතවිලි එනවා. වේදනාවක් එනවා. වේදනාව හිතවිලි ආපහු නැතිලා යනවා. අනිත් වර බලෙන් මට මේ දෙකම අතු අනබාන තුනක් ඉන්නවා. අද මේ වේදනාව එනකොට වේදනාව ආපු බව දන්නවට සතිය කියනවා. ඊට පස්සේ හිතවිලි එනකොට වේදනාවක් නැති වෙන බව මම දන්නේ ඔබ සතිය කියනවා. ඒ ඔක්කොම තීජේ දෙකම නැතුව මට ආනපනිනු ඒත් මට සතිය තියෙනවා කියලා හැම වාක්‍යයක්ම සතියෙන් පොගවලා තියෙනවා නම් ඇත්තටම මම අහන්න බෑනේ ඒක සිතේ. අය ප්‍රශ්න කරන දෙයක් නැහැ. ඒ නිසා අපි ව්‍යාකරණය හදාගන්න ඕනේ. ඉදිරිපත් කිරීම හදන්න ඕනේ. සංනිවේදනය හදන්න ඕනේ. නිරුක්තිය හදාගන්න ඕනේ. short to the point. short and sweet. ඒව නැත්නම් අපි කියනවා fabricating, storytelling. ඒක තමයි දෙන්න මාර්ගය. information technology. අල්ලින්න කුණහරට. අද ලෝකෙ විතර information technology දිගුම් ලෝකයක් තිබුණා අපේ අත්තමල මුත්තමල හරි වාසනාවන්තයි. ලෝකෙ තියෙන කුණහරට ඔක්කොම විනාඩි 5ක ටෙලිවිෂන් එකකින් නම් වෙන්නේ නැහැ නුඹලාට. ඔය බතරල කාලේ මුදිය ගන්නවා. අපිට එම නේ අපි හැම් බේකන් තමයි ගන්නෙ ස්පෙගටි තමයි ගන්නෙ හැබැයි අර ලෝකෙ තියෙන කුණු හරුප ටික ඇහුවට පස්සේ ඒකම අහිංසක කරනවා අර මිනිස්සු ගෙනත් දෙනවා ඒක ඒ අම්මන්ඩිලේ ජීවන වේගය බලන්න විනාඩි 5න් ජීව කරන්නේ ලෝකෙ තියෙන අන්තිම කුණු හරුප ටික එකතු කරලා අටකොට ගන්නකොට ගන්නෝ පාන් කර මිනිස්සු මේ කහලින්ද කියලා ඉතින් අර ඒ පාන් ටෝස්ට් වෙනවා මේ නිවුස් ආවා ඒක නිසා ওই ජනමාධ්‍ය කියන්නේ අපේ ඇතුලේ තියෙන එකක් කිව යුත්තේ පැත්තක දාන්න නම් නොකිය යුත්තකට පණ දෙන්න. ඒක කියනවා බෙන්ඩින් ද ට්‍රුප් කියලා. ට්‍රිප් පොඩ්ඩක් ඇද කරලා කියනවා. කියන්නේ තිබ්බානක රස නැහැ. ඒකෝර සත්‍ය තියෙන්න බෑ. ඒ නිසා මේ වාක්‍ය ලියන්න හැමලම සතියට සාපේක්ෂව. වැඩි කල් ලියන්න වෙන්නේ නැහැ. වැඩි කල් ලියන්න වෙන්නේ ඒකෝර තමයි තේරෙනවා. ඒ නිසිතන නිසිතනට නිසිතනට පත් කරගමු ගමන් ප්‍රශ්න අතරමැද උදාහරණයකට කියන්නේ බටර් කෑල්ලක් වත්තිච්ච වියකින් කපනවා වගේ. ජස් කාලබයි. ආයෙත් වනවන්න දෙයක් නැහැ. වත්තිච්ච වියකින් බටර් කෑල්ලක් කපන එකේ ගැට අහුවෙන්නේ කාරණායි. අපි එන ඊගාට. අද ස්වාමීන් වහන්සේ අදදී උගේ සක්මන් භාවනාවේ දෙවි සිටියේ. කාර්යවලට සිටි ඔබ සක්මන් කෙරුවෙමි. දැන් මෙලකට පසු හිත හොදී කාර්ය තිබෙන කාර්ය සමග එකඟ විය. කලාතුරකින් පමණ පිටිවිදි ඇලි ගියේය. එකම ටිකට ඉතාම පහසු බවක් දැනුනි. පිටි වේලාවකින් දඩි ඉස්වලින් පහළ කොටස වරහන් ඇතුළ පාන දෙකේම යකඩ සපත්තුවක් වූ දම දම ඇතිසේ දැනුනි. කාලයකින් තොරව එම සපත්තු වලට උමනාවේ යනවා ලෙස සිතුත් දැනුනි. දඩි ඉස්වලින් ඉහළ කොටස ඇතැයි විකක නොදැනුනි. නිවසේදී සුළු වැඩකදී තපහසු දැනෙන ශරීරය ඉතා සැහැල්ලු ලෙස මෙහිදී දැනුනි. මේ ලද අවබෝධයෙන් මෙසේ විස්තර කිරීමට හැක. සිත සමතේකට ගොස් පිදී ඇත. රූපය පාලනය කරන කෙනෙක් නැති බව. රූපයෙන් පටවි ධාතු ස්වභාවය ධර්මස්වලින් පහළ බරට දැනී දැනීමට හේතු වුණි. මේ සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස් දැනගැනීමට කැමැත් වෙමි. ආග්නේ කරනකොට ඉතින්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් නිදුම් පිට පියුම් පිට පියවර හතක් ගියයි කියලා තියෙන්නේ. එහෙනම් තබල තමන පියවර ඉපදිච්ච ගමන් ළමයෙකුට නැගිටින්න බෑනේ. නැගිටත් පියවරෙන් පියවරට තතමන් නැතුව යන්න බෑනේ. ඒක නිසා යම් දවක සක්මන සාර්ථක වුණා නම් අපිට තියෙන පියුම් පිට ඇවිදිනවා වගේ තමයි. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනා වගේ තමයි. අපි කොච්චර ඇවිද්දත් බලන්න හැදෙම නැහැ වගේ ජීවන පීයක් පියවර කීයක් සතියෙන් යනවාද? කොහෙද යන්නේ මොකක්වත් දන්නේ නිකමට හිතන්න මම වගේ පුද්ගලකගේ බර කිලෝ 70ක්. එක මේ කකුලක තියෙන කිලෝ 70 මේ කකුලට ගන්නකොට අතියේ සිමෙන්ති මිටියක් මේ අතට ගන්න බෑන කොච්චර අමාරුද කියලා. කිලෝ 50ක සිමෙන්ති මිටියක් ගන්න බෑන මේ අතින් මේ අතට අතකට ගන්න බෑ. ඒ ඒ සින්ක්‍රොනයිසේෂන් එක කරන්න බෑ. මේ කිලෝ 70ක් අපි දන්නේම නැහැනේ එහාට මෙහාට යනවා. ඉතින් ඒකම් කොච්චර අපි නොදැනුවත්කම එහෙම නැත්නම් අසත්‍යමත්කම කියනවා කියලා බැලුවොත් මේ කකුලක් ඒ හරියට වලලු කරේ තනි ඇටයට අරගෙන කිලෝ 70 ඊට පස්සේ 69කට බෙදලා පතුලට දෙනකොට කිසිම බැකෝ එකක කිසිම ලෝකෙ මෙතෙක් හදලා තියෙන යන්ත්‍රයක නැති බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ තේරෙන්නේ කවදා හරි කකුල උලුක් වෙච්ච දවසට තේරෙනවා. කොහොමනම් ගලක් දකින්නකොට බයයි. පඩියක් දකින්නකොට බයයි. මේකද අහනවා මේ disable access තියෙනවද කියලා අහනවා ඉතින්. තියෙනකම් පිස්සු කෙල්ල. කකුල් දෙක හොඳට තියෙනකම් පිස්සු කෙල්ල හොඳටම කියලා වුණාට පස්සේ පන්සල් වලට disable access ගන්න සම්මාදම් සල්ලි දාන්න. කකුල් දෙක නැති නිසා. ඒක නිසා අවදාහරි තවන තමන පියවරක් නිවනටයි යන්නේ කියලා. හැම හැම සක්මනක නිවනටයි කිට්ටු කරන්නේ කියලා දැනගෙන පියවර තියන්න පටන් අරගත්තොත් තේරෙයි මේක එක පයක තියෙන වර අනික් පයට ගන්නකොට එතන තියෙන මේ සමතුලනය මේ ලෝකෙ කිසිම යන්ත්‍රයක් හදලා නැහැ. මේකට මිනිස්සයා කකුල් හතරෙන් ගියේ මිනිස්සයා කකුල් දෙකට එන්න අවුරුදු කෝටි ලක්ෂ 40ක් කියලා තියෙනවා. දෙපා හතර කුරෙන් ගියේ මිනිහා සතා කකුල් දෙකට එන්න දෙපාසත් එක්ක ඉතින් සියලුම පරිණාමයේ අංග එක පියවරකින් තව පියවරක් කියනකොට අපිට කියන නිසා හොඳට ඒක පිළිබඳව පූර්ණ අවධානය යොමු ගියොත් මනුෂ්‍යත්ව පරිණාමය කියන්නේ මොකද කියලා කියනවා. මනුෂ්‍යකම. අන්ත යන්නේ කොහෙද? බල්ලට හැතරම නෑ වගේ පියවර ගන්න මොකද කියලා ගන්න නැත්නම් යනවා අන්තිමට ඉතින් මොකද කියන දවසේ තමයි තේරෙන්නේ අඩේ දැන් යන්න බෑ. අනේ එදාට තේරුණා පුළුවන් කාර්යයෙන් කියලා. දැන් පියවරක් කියලා පියවරක් කොස්සන්න බෑ. මාකට් පරිගිට තී කාටත් ඔය ටික වෙයි කියලා. අනේ එතකොට කිමන් චක්කේ කාලේ ගන්න දුන්නම භාවනා කරන්න කියන. ඊදා මම මේ ධර්මගිරිස් වලට කියන්නේ තබන තබන පියවරක් නිවනට තියෙනවා කියලා හිතාගෙන ඒකේ සම්පූර්ණ විස්තර වලට බහගන්න. එතකොට තේරෙනවා මේ පියවර තියෙනකොට ඒ තොරතුරු ටික තුල ඔය ඔක්කොම ආනාපානේ වගේම අනෙක් තොරතුරු ඔක්කොම තියෙන නිසා ඒකට සාදර වෙච්ච දවසේ මේ පොළොව මහී කාන්තාව වල සපත්තු සෙලපු දාන්න නැතුව පයක් තිනකොට කොච්චර අර්ථ වෙනවද කියලා හිතන්නේ. එහෙම නැත්නම් මේ සපත්තු සෙලපු දාගෙන ගියොත් මේක ස්ටැටික් කරන්ට් එකක් හැදෙනවා. පොටෙන්ෂල් එකක් වෙනවා. ඕනම කම්පියුටර් බලන්න නෙගටිව් පොසිටිව් විතරක් දාලා ගහලා අත ගෑවොත් කරන්ට් එක වදිනවා. අර්ථ කරන්නේ. අද අපි ගත කරන ජීවිතේ සම්පූර්ණ පොළවේ නැත්තද? මොනම විදිහකින්වත් පොළව පෑගෙන තියන්නේ. ඉතින් පොළොමහි කාන්තාව ඌල්නවා අයියෝ. මේ මිනිස්සුන්ට හම් වෙච්ච මේ මේ අවස්ථාව කොච්චර ක්‍රමවලට නාස්ති කළ තියෙන පොළවේ නිවියොක් ඉඳලා ඉන්දියස්ලා දවස් දෙක තුනක් අපි ඇවිද්දා. ඒ මොනම තැනකවත් පොළොව දකින්න බෑ. අල්ලකන්න තැන මාබලයි. අය කියන තියෙන තැන් වල කොන්ක්‍රීට්. වමනයක් වගේ. බලුවමනයක් වගේ. කිසිම ස්වභාවික ජීවිතයක් නැහැ. ඒ ලංකාවේ තරම් ජනගහනයක් ඒකේ ඉන්නවා තව ඊටමනේ. මේ මිනිස්සු මේ ජරාවට කොච්චර කැමතිද කියලා. ඊට පොඩ්ඩක් එහාට ගිය ගමන් ඕන තරම් සක්මන් කරනද තන සැක්කේ ඕඩ් නැගලි ඕන තරම්. ඒක කරන්නේ. ඒකේ ටැක්ස් එකක් තමයි. පහතක් පිළිසුදුයි. යලියක් පිළිසුදුයි. අරකට ඇදලා යන හැටි. ඉතින් ඒක පුළුවන් තරම් ඒකේ ස්වභාවික කරන්න. පයින් ඇවිදින්න. ඇවිදින්න හොඳට බලන්න පියවරකින් පියවරට යනකොට ඒකේ ආනිසංස කීයක් බුදුජානකසේ දේශනා කළා කියනවාද? අපි මේ දවසේ වැඩ කටයුතු ගොඩක් කරගෙන වගකීම් ගොඩක් කරගෙන කොච්චර දුවනවද? පල්ලෙකට ඇතැම්මන ආගේ කවුන්ටින් නැහැ. බුක් කීපින් නැහැ. ඉතින් අන්තිමට බලනකොට මොකක් හරි ලෙඩක් වෙලා. දැන වැටෙනාට පස්සේ තමයි දන්නේ ආශිර්වාදයේ උච්චර කල් ගත කරපු ජීවිතය කියලා ඒ නිසා හැම පියවරකදීම මම දැන් මට කතා කරලා ඉවර කරන්න බෑ මේ සක්මන් භාවනාව වටනවා. මොකද ඒ තරම භාවනා කරන්නේ සක්මන්ට ගරු කරන අඩු. සක්මන් මලු නැහැ. ලෝකෙ කොහොම හරි අපි හදා ගන්නවා මේ පොළොවට සම්බන්ධ වෙවි ගත කරන්නේ ඊට පස්සේ ඉතින් අර ටෙන්ෂන් මේ ටෙන්ෂන් කියලා ප්‍රශ්න දාගන්නවා. නිසා ඒ විදිහ හැම පියවරක්ම මතක තියාගෙන ඉන්න. පයන ගමනක් ඉස්සරහට යන ගමනක් පුළුවන් තරම් යන වෙලාවෙදීම නැවතිල්ලේ නිස්සද්දව සතියේ ගමන කරගන්න හදන්න අපි යනකොට දෙන්න දෙන්න නැගින්නේ. ඉතින් එහාට යනකොට මම බලනවා කී දෙනෙක් අත අල්ලගෙන කතා කර කර යනවා. කී දෙනෙක් තනිය වෙනවා කියලා. ඒ කැමති අත අල්ලන්නේ. ඒ ටිකවත් දන්නේ නැහැ. මේ හම්බෙන්නට කියවත් අනියම තමගේ ඊවර ලකුණු කරන යන්නේ නවචනසේ සඳහන් කරන මම දීර්ඝ ගමනක් යනකොට ගව්ව ගව් තුනක් තරම් දුර ඈතක මට කවුරු හරි පේන්නේ නැත්තම් ගව් තනක් තුනක් තරම් දුර මට පිටිපස්සේ කවුරු පේන්නේ නැත්තම් මම පුදුම මට විවේකයක් තියෙනවා මට ඕන්ලාට මල පහ කරන්න පුළුවන් මෝත්සා කරන්න පුළුවන් කියලා තමයි ඒක සාධාරණීකරණය කරන්නේ අපි මේ සමාජශීලී ජීවිතේ නිසා අපි අවශ්‍ය වෙලාවට මෝත්‍රා නොකර හැදිලා තියෙන ඉඩ ප්‍රමාණය දන්නවද? අවශ්‍ය වෙලාවට මඩ පහ කරගන්න බැරි නිසා හැදිලා තියෙන ඉඩ දොස්තරලාට අල්ලන්න බෑ. ඒවල එක එක නම් දෙනවා. કોઈ නම දුන්නත් මේ ශිෂ්ටාචාරය නිසා අපි කරන ලංකර කරලා තියෙන්නේ අසුචි වල. මේක අපේ දරුවන්ට දෙන්න අපි උත්සාහ කරන්නේ. ලංකාවට මේක ගෙනියන්න අපි උත්සාහ කරන්නේ අන්නේ නොදකින් කියලා මම කියනවා. මේ ඉන්න තැන හොඳයි. අපිට ගහක නෑ වනඟට බලනවා. ඉඳකින් ඇදලා වතුර ටිකක් බීලා. දර ටිකක් එකතු කරලා ගින්දර ටිකක් පත්තු කරගෙන දුම් ගඳ ගහලා අඟුරු ටිකකින් දත් බැඳගෙන ඉඳ තිනවා. මේ වගේරුවත් එහෙම මම හිතන්නේ වෙනම ටැක්ස් එකක් ගන්න. මෙල්බන් ගියේ ලිඳක් කපන්න ගන්න. ඉන්දර පත්තු කරන්න තාම. කුණුවලක් හදාගන්න තාම. අවුව බලන්න තාම. එළියට යන්න තහනම්. පයින් ඇවිදින්න තහනම් දීති. මට හිතුණා ඒකට එනකොට මම අවුරුදු 5ක් ගණන් කළා කොච්චර වාසනාවන්තද. මේ පැත්තේ අපේ පැත්තේ ලයිසන් ගන්න ඕනේ පයින් යන්න. ඉඳන් කපා ගන්න. කුරුවලක් කපා ගන්න. දර ටිකක් පත්තු කරලා වතුර ටිකක් කොමු කරා මොකක්ද උන්නේ? ඒ එන්නේ ඔය මිනිසෝට ගියාට පස්සේ කිව්වා රෙදි වේලන්න තහනවා උගේ. ඉතරම් ඒක කෘත්‍රිම කරලා ඉඳලා. සක්මන ගැන විතර කතා කරන්න වටින්නේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හම්බ වෙච්ච වෙලාවේ පුලුවන්තරම් බලන්න මේ පොළොව මහී කාන්තාවත් එක්ක අර්ත් වෙනවා කියන එකට ඌගත කරනවා කියලා නේ කියන්නේ. අර්ත් කරනවා. අපි අර්ත් වෙලා නැහැ. අපි ගත කරන ජීවිතය පුලුවන් තරම් මේක කෘතිම කරගත්ත නිසා අපිට වෙලා තියෙන්නේ ඒකෙන් ඇතුලේ කුතුම තාපිනවා. පොළොමයි කාන්තාව බලාගෙන ඉන්නවා. එයාව සිප වෙලඳ ගන්නවා. එයාත් එක්ක අපි සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්නේ. උගන්තරන් දෙන්නේ ඒක හොඳම තැන තමයි ඔය සක්මකාරණව අපිට කියන සීමාකාරී යටතේ. ඒ නිසා සක්මනේදී විස්තර පිළිබඳව දැක්නකොට දැනෙනකොට මේ ජීවත් වෙනවා කියන එක තේරෙයි. එහෙම නැත්නම් හරිම කුතුමයි අපේ ජීවිතේ සර්වඥාන්සේ දවසකට කිලෝමීටර් 10ක් 16ක් අතර ප්‍රමාණයක් ඇවිදිනවා. අවුරුදු 45ක් කවදාකවත් සිරපු දෙයක් ආවා. කවදාකවත් සිරපු දෙයක් ආවා. ඒ සම්පූර්ණ බුද්ධ කෘත්‍ය කරේ සබහාතින්ද. ඒක කියන්න දෙයක් නෑ. අද නම් කියන්න දේවල් තියෙනවා. මොකද ඒක නම් අපි එකකින් ඈත් වෙලා ඉන්නවා. ඉතින් සබතන්සේ සඳහන් කරේ ශරීර ලෞකික පවත්තන ආහාර ජීර්ණ සිද්ධ වෙන්න ජීවිත ගමනක් යන්න නම් දැරීමේ ශක්තිය එන්න නම් පයි සක්මී යන්නේ කියලා. ඒක හොඳට කකුල සම්බාහනය වෙනවා. ස්නායු වැඩ කරනවා. ලේ වැඩ කරනවා. එතකොට හොඳට නිින්ද හොඳට ආහාර රුචිය ඇති වෙනවා. ඒක ගැන පස්සේ කතා කරමු අපි යනවා ඊගාට. දැන් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී ආනාපානයේ සියුම් වී හොඳින් ඒක කරගෙන ගියේ. දීර්ඝ වේලාවක් කිරීමේදී එක්වරම කකුලේ කනවා ප්‍රදේශයේ විශාල විදිහේ සිටීමක් වගේ දෙයක් සිදු වී දෙපැත්තට නිකුදී ගියේ. ඒ භාවනාව නිසා සිදු වූ දෙයක් ලෙස සලකා ආනාපාන භාවනාව දිගට කරගෙන ගියේ. මේ පිළිබඳව යම් ප්‍රතිකාර දෙන්නේ නම් අගේ කොට ඒ කියන්නේ භාවනා භාවනා මනස්කාරය නැත්නම් ඉන්සයිට් කියන එක අන්තරාවලෝකණය නැත්නම් සත්‍ය පිහිටියා නම් මේ ශරීරේ නිකන් ගිනිකන්දක් වගේ හැම වෙලාවම පුපුරනවා දුම් දානවා ගොඩාක් වැඩ තියෙනවා. ඔව් සතිය නෙමෙයි හිතුවත් අපි මේක උනාට දන්නේ. එතකොට අපි අනුන්ගේ ශරීරවල තියෙන කුරුලාවක් ආවත් කොණ්ඩේ දුමක් වුණත් වෛද්‍ය වෙලා තියෙන කරන් දානවා. ඒ වෛද්‍ය දන්නවා ආස්පත්‍රියේ වෙලා තියෙනවා. තමයි මේක දන්නේ. මොකද ඒකට හේතුව මම නම් කියන්නේ මෙච්චරයි. අපි මුළු සංසාරෙම කරලා තියෙන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණ වල කරන්නේ. ඒ වෛර කරන නිසා අපි අතීතය නැති ගොඩක් ඉන්න කැමති වර්තමානින් වලට වැඩි. මම කියන්නේ මයිත් එක්ක ඉන්නවට වැඩිය මගේ ප්‍රේමනාපයක් කරන හතුරත් එක්ක ඉන්න ගන්න. මේ ඉන්න තැනට වැඩිය වෙන තැනක් ගැන හිතනවා. ඒ නිසා සංසාර පුරාණ කරලා තියෙන්නේ වර්තමානයට වෛර කරලා. මේකට ආපු ගමන් ඒට හේතුවක් තියෙනවා. මොකද ආපුම මම පේන්නේ දුක. පේන්නේ අනිත්‍යතාවය. පිට කැමැති නිත්‍යතාවය. පිට කැමැති සුඛය. ආත්මය මේකට ඇවිල්ලා හරියට දැක්කොත් මේක හොයාගන්න කවුරුත් සීක්‍රේ විනාශන ගැතිය තියෙනවා ගොජේ දෙන්නේ දුකයි අංකික පාලනය කරන්න බෑ ඒ නිසා මුචාවන් ගැතිය තියෙන නිසා මැරෙනකම් අපි බලන්නේ බැලුවොත් ඒ අසල් ප්‍රසාරටි ගත්තොත් මම දමන ගත්තොත් පින්දි නැගිලි ගත්තොත් ඒ අරමුණ තුළ මුළු ලෝකෙම තියෙනවා අතරමං ධාතුන්ගේම ක්‍රියාකාරකම් තියෙනවා සියලුම නාම ධර්ම තියෙනවා ඒක නිසා හොඳට බලන්න හිටියොත් මේක අරමුණ ඒ අරමුණ තුන මුළු ලෝකෙම තියෙනවා. ඒක දුරේක්ෂ දාලා පිට බැලුවත් උත්තරය හම්බ වෙන්නේ. අනික්ෂ දාලා ඇතුළ බැලුවත් උත්තරය හම්බ වෙන්නේ. ඒක නිසා බුදුජානකයන් සඳහන් කරන ලෝකෙ මල්ලන් දොත් අපිට ඉවර කරන්න බැහැ නිසා එකක් අල්ලගෙන ඒක ඇතුළට යන්න ගියාට පස්සේ ලෝකෙම පේන. ඒ පේන දේ ලකුණු තුනයි කියන්නේ කොයි පැත්තෙන් ගියත් අනිත්‍යතාවය දුකයි අනාත්මයි. එනිසා අපි ඒක දකින්න කැමතියි. මේ යටි හිතේ තියෙන ද්වේෂය වෙනස් වෙනවා දකින්නකොට අපි කියන්නේ ඒක තුච්චයි චපලයි විශ්වාස කරන්න බෑ නිසා නිත්‍ය දෙයක් වගේ දුකේ මොඩේ දෙනවා ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක දාලා මොන විදිහකින් හරි මොන තාලෙන් හරි දුක මතුවේ නැතුව සැප හොයලා දෙන්න මටයි මගේ අයටයි අනාත්මතාවය කිව්වොත් එහෙම අකුරු ගහනවා උකුණවා දේශුලි එනවා සුනාමි නෙවුව කරන්න බෑ පරිසරේ කුමන්නේ කරන්න ඕනේ මම තමයි අයියා නැත්නම් කෙරුමක් කියලා. ඉතින් ඒක පරිසරයේ කරතයි. ඇතුලේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇතුලට හිත ගියොත් මේ වගේ භූමි කම්පපේ. දුකම මොකද වෙනව? ඔලේ අන්තිම මොකද වෙලා නැහැ. මොකක්ද නැහැ. වෙවෝ ඒ විලාට මොකද නැහැ කමේ ඇවිදින්නේ නැහැ. කමේද කවුරුත් තට්ටු කරුවෝ. මුළු කම් මුළු එකම දෙදරුම් කරනවා. කමේ කවුරුත් නැගලා ඉඳලා කමේ තට්ටු කරනවා වගේ. ඒක නිසා වදිනව බොක්කට මේ වෙලාවේ. අපි බයයි. බුදුම බයක් තියෙන්නේ. අර වීදුරු වාහන විකුණන කඩේකට ඉන්න මිනිස්සු අර කවුරු හරි ගල් කාර්යයක් එනවා දැක්කොත්. ඉවරයි. බලපොල් වලන් හදන මිනිහෙකුට පොළු කාර්යයක් දකින්නකොට බුදුම බයයි. ඒකේ මේක මේ වීදුරු නෙමෙයි මේක මේ ප්ලැටිනම් කියලා නේ හිතාගෙන ඉන්නේ. මේක මැටි නෙවෙයි මේක මේ රදාකාරික කියලා හිතානේ ඒ නිසා හිත ඇතුළට යෙදුනොත් කවදාකවත් හිතන්න එපා. ඔය ආගම අපිට මොන බයිලාව කියන්නේ කියක් ධර්මයේ කියන්නේ කොයි දේ වෙලවත් ඉවර වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම. ඒක දකින්න තියෙන අකමැත්ත තමයි භාවනාවට අකමැත්ත කියන්නේ. දකින්න තියෙන අකමැත්ත තමයි අනේ මට සතිය කියන එක තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැති එක නෙවෙයි තියෙන බය. ඒ fear of freedom කියලා කියනවා, fear of unknown කියලා කියනවා, fear of uh, novelty. නිසා මේ ඇතුලේ මේ සිදුවෙන දේවල් දකින්නට සත්‍ය පේනකොට අපි ඒකට අර්ථකථන මොකද අපේ හිත තියෙන නැච්ච දුක දුක ආත්මගතියනේ නමුත් භාවනා කරන විනාඩියක් යනකොට කියලා බලන්න අනිත්‍යතාවය වටහා ගන්න විනාඩියක්වත් යනකොට ඒකේ තරම් අනිත්‍ය නෝත් ඒක පිළිගන්න අවුරුදු 7ක් කරන්න වෙයි කියලා කියනවා බුදුහාමුදුරුවෝ අනුමෝලා එක දිගට මමන්ට බුද්ධ කල්ප හතක් ඉන්නේ අනිත්‍ය පෙන්නට ඒක නැචරල් සිලෙක්ෂන් එක කියලා අපි වාර ගන්න. ඒ කියන්නේ එතන වැරද්දක් තියෙනවා. ඔක්කොම නිට්ටයයි. මෙතන විතර පොඩ්ඩක් අප්සෙට් එකක් තියෙනවා. ඒකට ප්ලාස්ටර් එකක් ගාවම වැඩියයි. ඉතින් අපි වැඩි ඒකට ප්ලාස්ටර් ගහන්න තමයි ඔය තියෙන ඔක්කොම පැච්චුවක් තියෙන්නේ. මේ ඔක්කොම අනිත්‍යයි. මෙතන විතරයි මේක ලකුණ පෙන්වන්නේ කියලා බලනකොට වෙන ඉඳපෝන් ඇඟේ. මස් නැතනවා. රත් වෙනවා. සීතල වෙනවා. කම්පා වෙනවා. නිකන් ගිනි කන්දක වගේ වැඩ ගොඩක් කියනවා. ඉතින් ඒ තියෙද්දි එහෙම මේ අනිත්‍යතාවය පෙන්වන නැත්නම් අපේ හරියට සතිය නැති වුණා වගේ සතිය අනාතුණා වගේ පෙනෙති. දිගට භාවනා කරන කෙනාට වඳින්න වගේ. දිගට භාවනා කරන කෙනාට වඳින්න. එයා තමයි මේ ලෝකයේ අසීමිත සටන එහෙම නැත්නම් අප්‍රත්‍යත සටන එහෙම නැත්නම් අසහාය සටන කරන එකම කෙනා. ඔය අනික් කට්ටියත් එක්කයි අතීත අනාගතයත් එක්කයි අනිත් තමත් එක්කයි කතා කරන මම හිතර බියගුල්ලේ මුළු ලෝකෙම බෑ. බුදුරජාණන් අපට දෙන්න හදන්නේ දා වෙන්න එපා. බැලුව බැලමට නම් මේක ගිනි ගන්නක් පේන්නේ. පුළුවන් තරම් හිත මම දැන් මෙතෙන් පුරුදු කරන්න. පුරුදු කරලා පස්සේ අම්මලේ බල්ලට එන ගැඹුරට ගන්නක් නැහැ වගේ. ඊළඟට මොකක් කෙලිලා ගියත් නදන්නේ නැති. නිත්‍ය ධාවිනේකේ පදනම. ඒක දන්න විදිහට හොල්ලලා දුක කියලා බය කරන්න බෑ. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් මේ බය දුරුවක් කරගන්න. මොකද බයට කියන තමක් තමයි කෙලෙස්. කෙලෙස් තියෙනවා බය තියෙනවා බය තියෙනවා කෙලෙස් තියෙනවා. නිසා මේ වගේ පුංචි බය එනකොට බලන්න මේ තියෙද්දිත් මගේ ආධ්‍යාත්මික ගමන පාරමදී දිගට කරන්න තරම් මට ශ්‍රද්ධාවක්. මට සීලයක් මට සත්‍යයක් කියනවාද කියලා බලන්න පුළුවන් නම් ඒ අනිවාර්යයෙන්ම ජය ගන්නවා. නිවනින්මයි කියලා බලන්න. ඒ නිසා මීට වඩා මේ වගේ දේවල් අපේක්ෂා කරන දිගට භාවනා කරන්න එතකොට එච්චර බය වෙන දෙයක් නැත්තේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය එකම තැන නොදැනේ. ආශ්වාසයේ පිට පිටක පිම්වීම right. දෙස්සක් විකේ ගැටීමක් friction in the chest area නිසා දැනේ. ප්‍රශ්වාසයේ නාසයේ අග ගැටීම දැනේ. මෙය මේ එකම තැනකට ફોකස් කිරීමට one pointer ද බාධාවක් ලෙස දකින්න උපදෙස් පතමි. එකක්. දෙවි ප්‍රශ්නේ බාධා අපි කතා කරලිමු. එතකොට අස්සන ගතිය එක තැනක හිටින් නැති ගතිය තමයි අනාත්මය කියලා කියන්නේ අනිත්‍ය කියන්නේ අපි කියනවා මේ අනිත්‍ය පේන එක භාවනා වැරද්දක් කියලා සතිය වැරද්දා එහෙම නැත්නම් මගේ දුර්ලභකම කියලා ඉතින් ඒ නිසා ඒකට පිළියමක් විදිහට ඒකාග්‍රතාවය නැතිකමයි තියෙන්නේ ඒකාග්‍රතාවය ලබා ගන්න උත්සාහ නමුත් ඒකාග්‍රතාවයට සාපේක්ෂව තමයි කම්පට චංචල ගතිය තියෙනවා. එතන ඒකාග්‍රතාවයේ ප්‍රාර්ථනා කරන භාවනා කරනකොට වැඩියෙන් අපිට හම්බ වෙන්නේ ඒ නිත්‍ය සුඛ සුබ අරමුණු කරන්න පුළුවන් එකට වඩා අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ. ඒ නිසා ඒකාග්‍රතාවයේ එල්ලෙට තියලා භාවනා කරන්න කියලා. භාවනා කරනකොට තමයි පේනවා එimhe ඒකාග්‍ර වෙනවට වැඩි වැඩි චිත්තක්ෂණ ගාන වික්ෂිප්ත මනසතියි. ඉතින් ඒකාග්‍රතාවයත් එල්ල කෙරුවේ නැත්නම් වික්ෂිප්ත භාවයේ නෝම් එක බවටපත් වෙනවා. ස්වභාව වෙන විට දෙයට ඒක ගාණක් නැහැ. ඒ නිසා බුදුන්වහන්සේ මේ ඇන්ටිතීසිස් එකක් දෙනවා තීසිස් එකට. දීලා තීසිස් එකයි ඇන්ටිතීසිස් එකයි සංසන්දනය කරන්න කියනවා. ඒ කියන්නේ මතක නැහැ වචන තුන මතක තියාගන්න එක මතක් වෙන්නේ. තීසිස් ඇන්ටිතීසිස් සහ සින්තසිස් කියන එක. විකල්පය ආකල්පය සහ නිසා අපි ආකල්පයේ තියෙන ඔක්කොම නිත්‍යයි කියන්නේ. ඒ තමයි අපි අම්මලා තාත්තලා අපිට උගන්ලා තියෙන දේ. දේශපාලනච්ච කියන්නේ ඒක දේශපාලනිච්චතාව අපි දෙන්නම් කියන. ආර්ථික විද්‍යාවෙන් කියනවා ආර්ථික විද්‍යාවයි දෙන්නම් කියලා. ඉන්නත් කියන ඔක්කොම කොයි විපාකෝතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දෙන්නේ කියලා නන්දාමාණි කිව්ව උදුහාම එමීට කියන විදිහට කොයි බයිලාව කිව්වත් මම කුට්ටිය කඩ ගන්න හදන්නේ. කිසිම දෙයක් ඉතිර නැහැ. ඔක්කොමලා අපි ළඟට එන ඔක්කොමලා අපිට දෙන්නේ නිත්‍ය ප්‍රේමී. සත්‍ය ප්‍රේමී. අරගෙන වැළුවට පස්සේ තමයි තියෙන්නේ. ගිය කුට්ටි කඩා ගන්න ඕ කරන කතාවට දැක එක මොකක්වත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා අනිත්‍යතාවය පිළිගන්න එපා කියලා. නමුත් බුදුරජාණන් කියනවා හරි නිත්‍ය දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඉතින් යන්න පුළුවන් හිතාන භාවනා කරපන් කොච්චර අනිත්‍ය වීනවද කියලා. ඒ නිසා භාවනා කළ විනාඩියක්වත් නැහැ අනිත්‍ය දුක්ඛ නාත්ම වැටෙන්න. අපි ළඟ ඒක කියනවා භීතිකාවක්. අපි ළඟ ඒක කියනවා බයක්. අපි ඒක ප්‍රතික්ෂේප කරන නිසා අපි අර සමාධිය ඉල්ලනවා ඒකාග්‍රතාවය ඉල්ලද බුදුහාමුදුරු කියලා කියන ඕ මත ඒක දීලා තියෙන සාපේක්ෂ ඒ නිත්‍ය සුඛ සුබ නැත්නම් ඒකාග්‍රතාවය නැත්නම් අපි කියන අරමුණ නිමිත්තට සාපේක්ෂව වෙනස් වෙන ගමන කවදා හෝ මේ භාවනාවේ නැත්නම් ත්‍රිලක්ෂණේ ඉස්සල්ලාම වැටෙන්නේ අනිත්‍යයි බොහෝ දෙනෙකුට මේ ඉන්නේ ඒක පිළිගත්ත දවසේ මේ මුල් රචනයේ මුල් කියලා කියන දේවල් අනිත්‍යතාවය පෙන්වන හොඳම සාක්කි. නමුත් ඒක භාවනාවට යෝගාවචරයට අභියෝගයක් කරනවා. මොකද ඒ තරම නිත්‍ය සංඥාවෙන් බලන්න. ඉතින් ඉඳ ගන්නකොටම අපි දෙවෙනි තුන්වෙනි දවසේ කරනකොට ඒකෙච්ච බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ඉඳ ගන්නකොටම ආනබන බංග පිම්බි බැකිලි පේනවා. පිම්බි බැකිලි පරිදි තානබන පේනවා. ඒ තන වෙනස් වෙනවා. ආශ්‍රව ප්‍රසවාසී වෙනස්කම් තියෙනවා. මුලමඳාග වෙනස් කරන මේ සේරම මේ අනිත්‍යතාවය පෙන්වන අනිත්‍යතාව අනිත්‍ය ලක්ෂණ. ඒකට ඉන්න අරින්න. වැරද්දක්වත් පෙරදිලාවක් නෙවෙයි. මේ ඔක්කොම තියෙන තැන මෙච්චර සීක්‍රේ වෙනස් වෙද්දී යට ඩේටම් ලයින් එක වගේ මොකක්ද ඒකට කියන්නේ පාදස්ත රේඛාව වගේ සතිය තියෙනවා. සතියේ තමයි මේ අනිත්‍යතාවය වෙන්නේ. අපි හිතන්නේ අනිත්‍යතාවය වෙනකොට සතිය කැඩිලා කියලා. සතිය දුර්වල වෙලයි. සමාධිය නැති වෙලයි කියලා. කවදද මේ සතිය තියෙන නිසයි මේ ගොජේ පේන කෙන යෝනිසමනස්කාරය අපදවස පේනවා. මේ සතිය මේ වෙලාව බලවත්ව තියෙනවා. බලිය බලිය දෙයේ අනිත්‍යතාවය තියෙනවා. ඒක වැඩෙන සතියට බාධාවක් නෑ. නමුත් මේ හෙල්ලන දේවල් නිසා සතිය හෙල්ලෙනවා. ඒකාග්‍රතාවය හෙල්ලෙනවා කියලා වාරගත්තොත් ඒ හැමදාම සමත සමාධියක් විතරයි බලාපොරොත්තු වෙන්නේ විපස්සනා සමාධියකට කැමතියි. කොච්චර දේවල් වෙනස් වුණත් ඒ බලන් ඉන්න සතිය දිගට තියෙනවා. ඒ තුලත් ඒකාග්‍රතාවයක් තියෙනවා කියලා මාරුව සිද්ධ වෙන්න කොච්චර කල් භාවනා කරන්න වේද කියලා කියන්න බෑ. ඒක වයසේවත්, ස්ත්‍රී පුරුෂ භාවයේවත්, පැවිදි උපවිදි භාවයක් තියෙන කරන දෙයක් නෙමෙයි. ඒක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික්මයි හැම වෙලාවෙම අහඹයක්මයි. ඒකට ඉඩ කියලා භාවනා කරන්න. ඒ නිසා වෙනස් වීමක් වෙනකොටම දැනගන්න. මම පිළිගත්තේ නැතුනට මේ තමයි ලෝක ස්වභාවය. මේක මට කරන අභියෝගයක් නෙවෙයි. මම මේකට ලෑස්තිලා යනවා කියන හැඟීමෙන් යන්න. එතකොට ඒ යෝගාවචර තල තුනයි යෝගාවචර කියලා කියනවා. භාවනාවේදී සිත නිතරම නොදැනීම නිද්‍රා අවස්ථාවලට යයි. එවිට අවයනස් නැතිව යයි. නැවත දැනීම ඇතිවන්නේ ඉබේම හෝ ශරීර චලනයකින් කිනි. සිත ආශ්වාස ප්‍රාශ්වාසයෙන් කෙටි කාලයක් පවත්වද්දීම මෙය සිදුවේ. මයින්ඩ්ෆුල්නස් වලට බාධාවක් ලෙස දකිමි. විසඳා ගන්නේ කෙසේද? ඒක විසඳගන්න පොයින්ට් තුනක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි අවදි වුණාට පස්සේ ලේසිම සතිය පිටවන්න පුළුවන් නැත්නම් හිත වික්ෂිප්ත වෙලාද කියලා බලන්න. හිත අන්‍යවිත වෙලාද නැත්නම් අවදි වෙන්නේ සතියට. නැත්නම් ලේසියෙන් සතිය පිටවන්න පුළුවන්. ඒ කියන්නේ තමයි භාවනා කරලා අරමුණට අවදි වුණාට පස්සේ කලබලෙන් පස්සේ යන්න පුළුවන් පහසුකම පළවෙනි කාරණා. ඒ කෙනා උසාවියකට නංගමද? කැමතිද? ආනේ මයික් එක දෙන්න බලන්න. මම මේ ප්‍රශ්න අහන්නේ අහන්නයි පටන් ගන්න හරස් ප්‍රශ්න සීමා පටන් ගන්න හදන්නේ. මේ වගේ නිින්දකට එහෙම නැත්නම් මතකයෙන් තොර තත්යකට ගියාට පස්සේ අවදි වුණාට පස්සේ Taman දන්නවනේ කලබගැනියක් උණයි කියලා. අන්නේ தත්ත්වදී භාවනා නැතු පිහිටවන්න සතිමත් වෙන්න මූල කර්මත්තාන්ට යන්න බාධා සහිත වික්ෂිප්ත මනසක්ද තියෙන නැත්නම් කරදරකින් තොරව මූල කර්මත්තාන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ එක ඒ කියන්නේ හරි ලකුණු දාන පළවෙනි එක. මේ නිසා හිතාගන්න මේ යන්න පුළුවන් නම් ඒක නිදිමතක් නෙවෙයි හිත සංගවි ගැනීමක් කියලා ඒකට කියන්නේ. හිත ලීන වෙලා. මේක පළවෙනි එක වෙරිෆයි කරන්න තියෙන්නේ ආවට පස්සේ අරමුණට යන්න. යන්නත් යන්න. ඉතින් හොඳට මතක තියාගන්න ආපහු යන ගමනේ පශ්චාත්තාවයක් හෝ බයක් තියෙනවා නම් මම තව හිත ලෑස්ති නැහැ. අයියෝ හිත පිට ගියා කියන බයක් හෝ පශ්චාත්තාවයක් හෝ බලාපොරොත්තු සොංගීමක් තියෙනවා ඒකට තමයි කෙලස් කියලා කියන්නේ. ඉතින් ඒක නැතුව ආපහු යන්න බලන්න. යන්න බෑ කෙලස් තියෙනවා. චකිත තියෙනවනේ යන්න බෑ. ඔබ කට උත්තර දෙන්න තියෙන්නේ ඒක ඉතර බලපාලා නැහැ. ඊට පස්සේ බලන්න මේ தත්තට යන්නේ අහම්බෙන් නෙවෙයි. ලකුණු පෙන්නලා. එකම අරමුණක වැඩි වේලාවක් හිටියොත් විතරයි ඔක්ට යන්නේ. දුවන අරමුණ තියේදී එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනක සමාධිය හරියාගෙන යනකොට යම් තැනක සතිය හරියාගෙන යනකොට දැනගන්න මේ සියල්ල හොඳින් සිදු වුණත් මේකේ අටපහුව වෙලා තියෙනවා මෙතන නින්දට පරයි. ඒ නිසා සතිය පිළිකාගෙන එනකොට දැනගන්න සාමාන්‍ය වීර්ය මදි දැන් ඩබල් ඩෝස් කරලා වීර්යයක් ඕනේ සාමාන්‍ය සතිය මදි සුපතිත්ථිත සතියක් ඕනේ නින්දට නැටි දකින්න ඒතර තමයි තේරෙනවා ඒක මේ ක්‍රමයෙන් තමයි මේ ගල් වෙන ගතිය මේ මිදෙන ගතිය ඉන්නේ ඒකත් අල්ලතයි ඒතකොට යන්න ඉස්සලා තමයි දන්නවනම් මෙන්න මෙහෙමද කියලා ගියාට කමන්නේ ලකුණු පෙන්නලා යන්න කෙනෙක් දෙවෙනි ලකුණ නැගිටතර පස්සේ සතිය පිටවන්න කරදරයක් නැහැ බයක් නැතුව කරන්න පුළුවන් කියන මේ දෙක තියෙන එක කරන තුන්වෙනි එකකට ඇයි. ඒක උගාත්ම සියුම් පරීක්ෂණයක්. මේ ගියාට පස්සේ ඒකට අවදි වෙන්න පුළුවන්. ඒකට කියන්නේ නින්දට අවදි වීම කියලා. හීනකට අවදි වෙනවා කියලා. දැන් අපි හීන දකින්නකොට කවදා හීනට අවදි වෙන්න බෑනේ. ඊට මේ සාමාන්‍ය ලෝකෙත් අවදි වෙන්න බැරි කමනේ. සීනේ සතිය පිටවන්න බෑ කියන්නේ ඒකනේ. සතිය පිහිට වෙලකනාගේ දෙවෙනි අභ්‍යාසය තමයි ඔය කියන තැනට යන්නේ දැන දැන. ගිහිල්ලා බලනවා සරුංගලේ තියෙන නූල කැඩලා කියලා. එහෙම බලන්න උත්සාහ කරලා සම්මානස. ඔව්. එතකොට පාටස්නේ මේක එකක් වගේ යනවා මේ උත්සාහය පවා අභීතයි. අසහායයි. කිසිම කෙනෙක් නැහැ. එතන අම්මත් නැහැ, තාත්තත් නැහැ, ඉන්ෂුරන්ස් මුත් නැහැ, බැංක් account එකකුත් නැහැ, මොන මගුලක්වත් නැහැ. ඔතන. ඒ තමයි මරණයට සූදානම් වෙන හැටි. ඒ නිසා එතන ගියාට පස්සේ බලනකොට අපිට රිසර්ච් කරන්න දෙයක් නැහැ. බෙන්ච්මාර්ක් එකක් නැහැ. රෙෆරන්ස් පොයින්ට් එකක් නැහැ. නිමිත්තක් නැහැ. ඒක කියන අනිමිත්ත කියලා. එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් සමාධියක් හෝ සතියක් කියන නිමිත්තක් සහිතව සමාධියක් හෝ සතියක් තියෙනවා නිමිත්තක් රහිතව මේ දෙකෙන් වඩා එෆිෂන්ට් එක කොයි එක කියලා දෙයක්. නිමිත්තක් ඇති සතියද නිමිත්තක් නැති සතියද? මොඩයි මොඩයි අරුන් කැපෙනවා දීපතෑගේ අබව ගන්න වෙනවා. ඒ නිමිත්තක් ඇති සතිය තමයි නිච්ච සංඥාව කියලා කියන්නේ. බුදුරජාණන් අපේ නිවනට දීලා තියෙන එක අනිමිත්තයි අපහිතයි ශුන්‍යතයි. ඒ මොනම ලකුණක් නැහැ පාටක් නැහැ ගඳක් නැහැ රසක් නැහැ නිමිත්තක් නැහැ. ඉතින් අපි නිමිත්ත ඉඳලා තමයි අනිමිත්තට යන්නේ. ඒක නිමිත්ත තුනී වේගන යනකොට නිමිත්ත හුරු වේගන එනකොට දැනගන්න ඔය ගෙනියන්න හදන්නේ මේ වගේ තැනකටයි. ඒක නිසා මම වෙනදාට වෙනදා සතිය මන්දිය දෙන්නේ. ඒකට ෆුල් ඩබල් ඩෝස් සතිය ඕනේ. ඒකට කියන්නේ සුපතිත්ත්‍ය සතිය. එහෙම නැත්නම් ස්ටෙඩ් ෆාස්ට් මයින්ඩ්ෆුල්නස්. ඒකට ඒක නෑ හැමතැනම ගා. ඒක වෙනම රොකට් එකක් ෆයර් කරන්න ඕනේ ඒකදී. සතිය බීටපු නැති කෙනාට ඒක ඒක ග්‍රීක භාෂාවක් වගේ තේරෙන්නේ නැහැ. ඉතින් පිටිට මේ අභියෝගයට යන්න හදන ක්‍රම වෙනවා. එතකොට වෙනම සතියකට යන්න හදනවා හිත. ඒක තමයි කියන්නේ අපේ යටි හිතට අවදි වෙනවා කියලා. අපේ වෙස්ටර්න් මයින්ඩ් එකේ කියනනේ ටිප් ඔෆ් ඩයිස්බර්ග් ගැන ඩයිස්බර්ග් කියලා කතාව. අපි උඩු හිතේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. උඩු හිතේ ඔක්කොම ඉන්සිඩන්ට් අහු වෙනවා. දැන් අපි යන්න හදනවා අහු වෙන තැන ඉඳලා අහු වෙන්නේ නැති තැනට එතකොට අවදි වෙනවා යන ටික ටික වේගී යන බව දැනගන්නකොට ඉතින් ගිහින් කියන විශ්වාසය ඇදහි ඒක බුදුහාමුදුරගේ මොකද අසහනේ ඒ සාධිත ධර්මයේ ඒක උටෝ සිව්සයිඩ් බොම්බින් වලට ටිකක් අමාරුයි සුයිසයිඩ් බොම්බින් කියන එක ඒක බ්‍රේන් වොෂ් කරලා කරතයි. මේකෙන් තමයි මේක කාය ජීවිත নিরপেক্ষව යන්නේ. තියන්නේ කිවිවා මැරෙන්නේ මැදීවා නැත්නම් රාජාවෝ මාවෝ ගංගාවෝ කියන දෙන කතාව. මේ මගේ කියන කතාව තමයි. මගේ ලකුණ කැපෙන තැන තමයි මේ ගෑනුන්ට බෑ කියනවා කියන්නේ. අනෝද මේ තරම්ම චරිචුරු ගන්න වැඩක් කරන්න ගියා. පිරිමි එච්චර හොඳින් ඉන්න මං කියන්නේ මම ඊටත් වැඩියෙන් කෑම වලදී මේක වෙනම කතාවක්. මේකෙදි ඕනේ මේ හිතුවක්කාරකම. ඒකට කියන වචනේ මොකද්ද? සාහසික විදිහ. අපිට කරදර දුක් ඒතරම් අපිට මුත්‍තිම විදියට කරදර කරත් අපි ඌට ගහනකොට අනුකම්පා විරහිතව ගන්නවා. මොනකට රිවර්ටෙන්ටම ගන්න. කෙලෙස් එක්පාර. මේ නිසා තුන් පැත්තකින් පාර වෙන්න කැසිලා අවදි වෙච්ච වෙලාවට බලන්න හිත බලලා නැත්තම් අපෝ ආරමුණට යන්න කියන්නේ ඒක. ආරමුණට වැඩි වෙලා ඉන්නකොට එන්නේ නිදෙන ගැතිය තමයි තියෙන්නේ. බටර් එකක් ආවම ඒකට දුරු කරලා ස්ප්‍රෙඩබිලිටි නැති වෙනවා. ආන්න ඒක තියෙනවා. ඒකට දැනගන්න මෙතන යට තියෙනවා ඩේන්ජර්. ඒ වුණ ඩබල් ඩෝස් සතියලා. ඒකේ තියෙන ආරමුණ ගෙලියගෙන යනවා. ඒක කායනට හඳ බහිනවා දැක්ලා තියෙනවා. හඳ තුනිය මේ දවස්වල එක තියෙනවා. ඉත නැගගෙන එනකොට අර විදිහට කියන්නේ දීන බහිනවා. අරවලට. ඉත නැගිනකොට කරුවලට මොකද? නොපෙනිය. ඒකට අපේ සිංහල වචනේ ලීන වෙනවා. අර නැති වෙන්නේ නැහැ. දවස් 7ක් එක දිගට මේ මුකුණු වෙන්නටව දවල්ට කරු තියෙනවා කියලා කතා කරා. අඩු ගන්න සිතුව කරු දැක්කම මම දවල්. ස්ටඩි කළා නේද? එහෙනම් රිලේෂන් කරුව බලාගෙන මාක්ස් තත්ත්ව දවල්ට එක පොඩි ටිකක් වෙනවා. ඒ වගේ මේ ලීන භාවය හිතේ නිතරම බොහොම සමානයි. ලීන භාවය කෙලස් නෑ. නිකම්ම කෙලස්. ප්‍රශ්නයල තියෙන මේ දෙක වෙන් කරන්නේ. අඳුනේ පොයින්ට්ස් තුනක්. ඒ ඔකේ ලීන භාවයෙන් ඔය ඉතින් අවදි වෙච්ච කම බලන්න අරමුණට යන්න පුළුවන් එක ලක්ෂණ. යන්න ඉස්සලා මිදෙන ගතිය දක්වන්න පුළුවන් නම් දෙවෙනි ලකුණ ලැබෙනවා. අති ශාපේත සම්පදෙන්න. ඊට පස්සේ මිදීගෙන එනකොට විඥානකට වැඩි ගිහින් ඒකට අවදි වෙන්නේ. අර හොරාට ඉස්සෙල්ලා අම්බ හොරාට ඉන්නවා. ඒක කල්ලාන්නේ. ඉන්ජරි හොරෙක් වෙනවා. සිල්ලු කයින්දී මේ අපිට මේ සත්‍යය කියන්නේ දෙන්නේ නැහැ හොරෙක් කියනවා මේ ගාවුඩා පස්තු ඇවිදී. මනසෙන් කුල් ඇලර්ට් එක හැම ඇලර්ට් එක නෝගුටි. රොන්දි කරගෙන ඇතුළට. එනකොටම තාපිට ගන්න. අර හේමු කියන්නේ. දැන් ගොඩයි නීට් බලනවා හැමතැනම ගිහිල්ලා. ඉස්සන්න තියෙන බඩුව. අපිට ඉන්නේ පිටිපස්සෙන් බැලිය කරන් ගිහලා හොරා ඉස්සරහන් කියලා කියනවා. මේක තමයි වචන මේකට තියෙන්නේ. ඒක නෙවෙයි ගොඩෙන් පරිණාමය. එතකොට උරා හොල්මන් වෙලා හිටිනවා යකෝ දැන් මම මේ ගෙට ගියාට පස්සේ ගෙහිමියා මට හොරෙන් උගේ හොඳම වස්තුව ගෙනල්ලා දීලා කියනවා මුළු සංග පිරිකරවල වටිනම දේ තියෙන දැන් ගියේ විතරයි. මේක අසරයෙන් කලින් යන්නේ. උරා ඊට පස්සේ තාපසේරාන්ට ඇවිදලා රාත්‍රියේ. අම්බවරි කියන්නේ හොරේ කල්ලා. එසා එළින විචේ කල්ලන්නේ අපි බුදුහාමරගේ ටැක්ටික්ස් ඔක්කොම. භවනා කරන දිගේ මේ කොහොමදක් කියලා දෙන්නේ නැහැ. භවනා කරගෙන යන දිගේ ඉන්නේ අවදි වෙන්න පුළුවන්. මට නිද්දට අවදි වෙන්න පුළුවන්. අවදි වෙච්ච දවසම තියෙන සතිය තියෙන සම්මත. අපරිම ජොලි කැලක් මම ඔයේ. හරිම ජූසි හරිම සැප. හැබැයි ඒකට රැඩිකල් රිෆ්ලෙක්ෂන් දෙන්නේ නැත්නම් විප්ලවීය හැඟීමක් තියෙනවා. සම්ප්‍රදාන කුල කල්දාගත් උතෙන් යනවා. සම්ප්‍රදාන කුලේ නැත්නම් සතිය ගැල්ලයි. මේ සතිය වැඩි වෙපත් වෙන්න හදන්නේ. attending to her age. ඊට පස්සේ sexual life එක බලන්න. ඒක නිකන් කෙල්ලෙක් විතරයි. ඊට පස්සේ conceive කරන්න පුළුවන්. ඊට පස්සේ ජාතකයක් දරන්න පුළුවන් තත්ත්වයකට. කැමැතිද? එහෙම නැත්නම් වැඩි වැඩිමත් වෙනකෝ තියෙන්න පුළුවන් ඔක්කොම කිසි. පහකට ගන්නවා. ඒක කවදාකවත් මම තාර්කේ. ඒක නෑ ඕනි හකට නෑ ෆෝමියුලා. ඒ නිහාර වෙන්නේ පීරේ. කොච්චර තියෙනවද? මට පටන් ගන්නකොටම ප්‍රශ්න ගන්න කියන්නේ. ඒක මට මොනිට කරන්නේ. උච්චාරණ කරන්නේ ආයත ප්‍රශ්න දෙකක්. පරිවේගින් නැවත භාවනා විදිහට නිකයයි. නැවත පරිවේගින් විස්ම රැකන ආකාරය ඉතිවන්නේ නැහැ. ඝාතනයකින් හිතක්ද එහෙම හේතුවක්. මෙය කෙලින්ම නින්දා නින්ද යාමද ඒ බරපතලෙ දෙකින් පිළිවන් කරනවා. නාටක මාත් ගන්නලා. ඔය මොකද? මොකද කියන්නේ? කොහොමද කරන්නේ නම්? මාන්නේ යගේ හම්බන්නේ ඒක දෙකක් විශ්වාස කරන්නේ ඒක. මම ඒක තෝරන්නේ නැහැ ප්‍රශ්න නේද බලා ගන්න. එහෙම කයි කියන්නේ මම දුන්නේ මේ ලොකෝ කුරු කුරු වල බලපන්නේ. ඒක රිජෙක්ට් කරනවා. නෑ රිජෙක්ට් කරන්න ඕනා. මම ඒකයි කමලා දුක කරන්නේ වෙන්නේ. ඉන්නකෝ අනේ නම් සිතයි තනුගෙන විතර හැබැයි ගැටුම් ගන්න හැදී පුතුරා පනෝ දන්නෝ වාගේ දැනීමක් දැනෙනවා. මෙය වේදනාගාමී දැනීමක හඳුනන දෙයක් වගේ දැනෙන්නේ. පුදුමක්. අද දක්වා මොකද ඇතුලේ වේගමන් කරනවා වගේ දැනෙනවා. දැනෙනවා වගේ දැනෙනවා. වෙනසකකින් මේ පිළිබඳව පිටියමු වෙනවා. මෙතනදී මේ පිළිබඳව පිටියමු වෙනවා. එවැනි අවස්ථාවකදී ක්‍රියාකාරීත්වය ආකාරයෙන් හැටි කරන හැකිද? මේ සංකේත ඒ ටිකින් ටික ටික මෙතන භාවනාවට එන ටික ටික ටික හොඳටම භාවනාවට යොමුනාමයි සමාධික වාරිනා මේ සත්‍යයට පැමිණෙන්නේ නැත් වාරිනා මේ සත්‍යයට පැමිණෙන්නේ නැත. ඉතින් මේ මෙන්නට විලාස රස වන්න නම් නැවතත් ඒ සත්‍යයටපත් වෙනවා. අත් වෙන උත්සාහ කරනවා. මේකදී මාර මාතේ ප්‍රශ්න අහුවන්නේ ඒ විදිහේ ට්‍රැෆික් බෝල මේ ඉදිකට වුණා වගේ නලියෙනවා ආස්කුඩු දෙක ඇඟිලිතුළු කංශිලු ඒ නලියෙන එක සතියේ ප්‍රතිපලයක් වශයෙන් තේරෙන්නේ නැත්නම් සතියට බාධාවත්ද කියන වචනේ මට කියනවනම් මට උත්තර දෙන්න පුළුවන් ඒ ප්‍රශ්නට. ඉවෙකන කමකට උසන. නැත්නම් අපි කොහොමද උත්තරේ? මේ සතියෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් වශයෙන් දෙන්නේ නැත්නම් සතියට වෙච්ච බාධාක් විදිහට පේනවා. මගේ මම ඕනෝක ගන්න. ඒකෙන් නෙමෙයි ප්‍රශ්නේ පටලවන්නේ. මගේ තියෙන ප්‍රශ්නේ තමන්ගේ මිම්ම හැටියට, තමන්ගේ වැලියු ජජ්මන්ට් එක හැටියට මේකේ ශරීරේ පුංචි පුංචි කුඩා අණු කුඩා වල තීරුම ඉන්න පටන් ගැනීම සතිය ප්‍රතිඵලයක්ද සතියට බාධාවක්. ඒක බලන්නේ කිට්ටු කරලා තියෙන්නේ. ඔය දෙන්න හදන උත්තර මේක නිකන් ඉන්නේ ගන්න මේ ටිකක් භාවනා කරනකොට එන්නේ කියනම ඔක්කොම නිරීක්ෂණය වෙලා. ඒ නිසා මේක සත්‍ය ප්‍රතිපලයක් නම් අපි මේක ප්‍රොමෝට් කරනවා. බාධාවක් කරගත්තොත් ඒක තමයි කෙලස් කියන්නේ. භාවනා කරන ප්‍රතිපල කියන්නේ ඕගොල්ලෝ කියනවා පැය ගණන් යන දෙයක් නෙමෙයි. ඉන්නේ හැම ප්‍රතිපලයකම යෝගාවචරය වැරදි කියලා හිතලා කපනවා. දැන් අන්නේ මේ ප්‍රතිපලයක්ද කබාදාවක්ද? ඒකට අසර දීමන තමයි කමට අසුද්ධ කරන්නේ. ඒ නිසා මේක ප්‍රතිපලයක් කියන පැත්තෙන් හොයලා බලන්න. ඉතින් උඹන්ට දීපු උත්තරේ ආයෙ රූප කරන්නේ ප්‍රතිපලයක් නම් ප්‍රොමෝට් කරන්න කියලා කිව්ව ඒක නෑ. ඒ ආයෙ යනවා. මේක පැය 3යි 10යි නේද? පිටි ප්‍රශ්න. එක්තරා සංකල්ප Uh, wasting time. දැන් කොහොමද දැන් ඉවරයි අනිත් ඒවා uh, ප්‍රශ්න කියෙන්නේ නැත්නම් uh, ඒ කියන්නේ ඒ ප්‍රශ්න ආයෙත් රීචෙස් uh, කරන්න හරි මොකක් හරි හේතුවක් නිසා ඒක ඒගොල්ලන්ට කියෙච්ච නැති කට්ටියට මේ ඉස්සරහලා පොළොව හම්බෙන්නේ. මෙහෙම මෙහෙම දාන්න. දැන් මේ මම මං කියපු වැඩේ යනවා. ඒ නිසා මම දෙනවා ටිප්ස්. දැන් මෙහෙම කියනකොට කාගෙත් ප්‍රශ්න විසඳෙනවා. දින්සාය ප්‍රශ්නයක් ඇහුවේ නැහැ කියලා වෙනම ලකුණු ලබා ගන්න යන්න එපා. විසඳුනා නම් ආය දඟලන්න යන්න එපා. යම් කිසි විදිහකට අසාධාරණයක් වුණා කියලා දැනගත්තොත් ඒක නාගෙන් මම ඉල්ලනවා. අලහකෝ කියන්නේ ටීචර් එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි වැඩ අහන කෙනෙක්. එයා ඊට දවස් ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. මොකද ජොයින් ගේන් එකට ගියාට පස්සේ ටිකක් ඇනුවා. මල්ලිකා ඊට අහපා. ඒක නිසා මේ දෙන්නත් හැදෙන්න ඕන නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන කොමියුනිකේෂන් භාවනා ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සත්‍යයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක විශ්ල ගන්න ඕනේ අපි හම්බෙන්නේ ඒකට. නිසා ඒක නාට මේ දෙන්නට මම කියනවා ඒ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවා. ඒක අපි ළඟ අන්තිමට දැලිපිය ගාලා තියෙන ගන්න දාලා තියෙනවා. ඒ නිසා මේ දෙන්න වෙලා ගන්න ඕනේ. ඒ දෙලා නෝනා ඒවල කියන විස්තරේ කියවා. කියවල ඉවර වෙලා අම්බෙලා කතා කරලා කියන්නේ මේ ප්‍රශ්නේ රිජෙක්ට් වෙන්න හේතුව මේකයි. ඒ නිසා මෙන්න මේ විදිහට ලියන්න. ඒක තමයි අසාධාරණයි. ඇත්තටම කියන යෝගාකරපති අසාධාරණයි. ඒක තමයි ස්ක්‍රීන් කරන්නේ. මේ තාම සීක්ෂණ තැනකට යන්න හදන්නේ කොහොම ඉක්මනට ගියොත් පැටලෙන්නේ කියලා. එසේ පඬිසාංශයේ අපවත් වෙන්නේ ඉස්සෙල්ලා තුන රිට්‍රීට් එකට මං ගියා. ඊට පස්සේ කොහොමද මේ යෝගාවචර ටිකක් ගෙනත් ගලත් 10කට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙනවා වැඩි කියලා. අපි ගියනකදී බ්ලොක් ෂාප් ගමනක්. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න බෑ කියලා ඩිස්කොලිෆයි නෑ ඒගොල්ලෝ. ඉතත් ප්‍රයත්නේ ඔබ අගේ කරන්නේ. එයාට කියලා දෙන්න ඕනේ අපිට මේ තියෙන සීමිත කාලය ඇතුළත ප්‍රයෝජනයක් ගන්න නම් ඔය ප්‍රශ්න වැදගත් නැත්තේ නේ. නමුත් අපිට මෙතන තියෙන වැදගත්ම දේ නේ භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵලයත් එක තමයි අපි අහන්නේ. ආනේ ටික අනුකම්පාවෙන් කියලා දෙන්නේ. මම ඉදික් කරයි කියලා ඕගොල්ලෝ ඉදික් කරන්නේ නැහැ. ඒකවලට අපි දැන් ඉන්වයිට් කරනවා. කාට හරි ප්‍රශ්නකට දැන් මේකට උත්තර දෙල නැත්නම් ඒ කෙනාට ඇත්තටම මේකේ කියන්නේ යමක් තියෙනවා නම් කලාකෝ මාත්‍ය හෝ අපේ මල්ලිකා නෝනා හෝ පුළුවන් නම් මට පුළුවන් මෙයා ඉස්සරහින් කියලා දාලා තියෙනවා නේද ඔව් අතෝෂණම හරි ඒක කරන්න ඔව් ඒ තුන් දෙනා හැබැයි ඒ තුන් දෙනා තරෝ වෙන්න ඕනේ රිටන් ආටිකල් එක කියවලා තව ඕනේ නම් අනුර අරුණ මනතුන් හැදුවා වන් ඩේ රිට්‍රීට් එකකදී මේක කරන්න හැදී මේ ආටිකල් එකත් හරිම හිස්ටොරිකල් හදලා ඇයි මෙහෙම අපි කරන්නේ කියන්නේ හරි ඒක ලොකු මේ එෆිෂන්ස් එක වැඩි කරනවා. මුතුම විදියට වැඩි කරනවා. හැබැයි ඔක්කොටම ඒකට තැලි වෙන්න බෑ. ඒක නිසා අපි ඒගොල්ලෝ කපන්න යන්න ඕන නැහැ. සදාරු සද්ධාකාරී වලට මේක අහු වෙන්නේ නැහැ. ප්‍රඥාකාරීතර විතරයි අහු වෙන්නේ මේක. ඒ නිසා ඒකට අනුකම්ප කරා. ඒ නිසා ප්‍රශ්න තෝරන්න ඕනේ. සා පටන් ගන්නකොට ප්‍රශ්න කීයක් තියෙනවද කියලා ටීචර් එකට කියන්න. මෙච්චරක් ප්‍රශ්න ක්‍රමකට බලන්න. මෙච්චරක් ප්‍රශ්න ධර්ම දේශනාව. මෙච්චර තත්ත්වයක් කරා. උදට ඒක යන්නේ කිසිම ප්‍රශ්නයක් නේකට අපේ මයික් එකේ අපි මේක ආවපස් ඉන්නේ හේතු නිසා අපි දෙන්නේ ඒක ඒගොල්ලෝ අපිට බන්නේ ඒකෙන් තමයි වෙන්නේ ඒක ඉන්ටර්නල් අපරණ කමෙන් ඉන්ටර්නල් ආවපස් ආස්වාද වේදනා කියන්නේ අනුපහකින් විතර ඒක මේ මේ වගේ දැක්කයක් මම දකින්න ඒක ඒක තමයි ඔක්කොමත් කියන්නේ ඒක වෙන්නේ එක්කෙනෙක් විතර කතා කරලා කිව්වා සංසේ එක නාට එක නාට දෙන උත්තර ටිකේ බණ තියෙනවා ඒක කම්පැනි ඇහිත් කරපන් ඒකට අපි හැම කෙනාම සාමූහික ප්‍රයත්නයෙන් අපි ඔක්කොම එකම පෞලිය වගේ එකතු වෙනවනේ නංගා කියන්නේ නැතුනනේ ඒකත් යගේ කරන්න ඕන සංස්කෘතික දෙන්නත් ඕනේ ඒ නිසා මට මල්ලිකා දැන් අවස්ථාව දීලා තියෙන වැඩසටහන අපට කරන්න පුළුවන් කියලා.